ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියෝනි සද්ධා බුද්ධ සම්පන්න මේකන්ති කවුරුත් දන්න පරිදි අපි මේ භාවනා වැඩමුළුවේ දෙවෙනි අත්පසක් මේ කමඨාන් සුද්ධ කිරීමට මේ පැත්තකින් සාමූහික කමඨාන් සුද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අදත් ලිඛිත ප්‍රශ්න වර්ගයක් ඉදිරිපත් වෙලා තිනවා අපි එකෙන් පටන් අරගනිමු. ඒ වගේම මේ මම ආරාධනා කරනවා කාටරි අතර වාරයේදී සභාවට කට උතර බඳින්න හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි මතක් කර එදා මතක් කරගත්ත ඒ උපදේශ අනුව සභාගත කරන්නයි කියලා. ඒ කෙටි මතක් කිරීමෙන් පස්සේ මම ප්‍රශ්න ටික බාර දෙනවා අපේ චන්ද්‍රට මේක සභාගත කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ප්‍රථම ප්‍රශ්නය ස්වාමීන් වහන්ස විදර්ශනාවේදී ඇතුළයි පිටයි දෙකම දැඩිසේ වෙවුලයි ඒ ඇයි ඇතර ඇතුළයි පිටයි වෙවුලන එක නම් ප්‍රශ්නයක් විදර්ශනා කරන්නේ එහෙම ඇතුළයි පිටයි කියලා දෙකක් තියෙනවද කියලා බලන්න. නිසා එහෙම වෙවුලන වෙලාවක ඇතුළයි පිටයි තියෙනවා කියන්නකෝ. කොතනද වැට කියලා පොඩ්ඩක් හොයන්න බලන්න ප්‍රශ්න ඉවරයි. ඇතුළයි පිටයි වෙන් කරන වැටක් නැහැ. ඇතුළත් තේරෙනවා පිටත් තේරෙනවා. ඉතින් අපි මේ ඇතුළයි දෙකයි වෙන් කරගත්ත ගමන් ප්‍රශ්නයක්. ඕකේ වැටක් නැහැ. උනිල්ලම් බීතියා උලපණියම්මා කියලා කරේ. අන්තිම මෝඩ ගෑණියක්. ඒ වුණාට පුදුමාකාර දැනුමක් තියුණ කෙනෙක්. ඒ අම්මගේ චරිතය හරි හරි වෙනස්. ඒ අම්ම දරුවෝ 10 දෙනෙක් 8 දෙනෙක් විතර වදපු අම්ම කෙනෙක්. සිල් ගන්න ගියාම මිනිහා ඇවිල්ලා කොණ්ඩෙන් අල්ලගෙන ගහනවලු. "තෝ මේ දරුවන්ගේ වැඩ කරලාද මෙතන ඇවිල්ලා සිල් ගන්න කරන් ඉන්නේ? හරකුණ්ඩ කන්න දුන්නද? අතක් පිටකටක් තියාගෙන මෙතන ඉන්නේ" කියලා ඇදගෙන යනවලු ගෙදර. යම්මට ඉඳගත්තාම පැය 6ක් ඉන්නවා කියන එක බොහෝම සරල වැඩක්. ඉතින් ඒ ස්වාමි පුරුෂයාට තරහක් ඇති වෙලා නැහැ. පස්සේ පිළිකාවක් ඇති වෙලා නිල්ලම හිටියා අපි ඉන්න කාලේ. මේ අම්මා පිළිකාව හැදුනාට පස්සේ ස්පිතාලේ ගියා. ඉතින් අපිට ඇත්තටම අපේ අම්මට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. මොකද අම්මා ගාවට ගියාම හරි කිසිම පුද්ගලයන් අතර වෙනසක් නැහැ. අතුලත පිටස වෙනසක් නැහැ. අම්මුතුම අම්මා කෙනෙක්. ගිය ගමන් කියන්නේ බෝසතාණන් වහන්සේ ආවා. සිම්මේ නර්ස්ලාට කියන්නේ සුරංගනාවියෝ කියලා. දොස්තරට කියන දේව පුත්‍රයෝ කියලා කවුරු ගියත් එච්චරයි. ඔක්කොටම සිල් සමාදන් කරනවා. වාට්ටුවම අම්මා නිකන් මේ භාවනා මධ්‍යස්ථානයක් කරගෙන ඉන්නේ හැම අම්මුව මෝඩ අම්මා. ආයේ මොකක්වත් නැහැ අපේ පැත්තේ. ඊපස්සේ ගෝ ඉතින් මෙතන තනමැත්තේ පිළිකාවක්. ඒක ඉතින් අන්තිමයි. ගොඩින් මන්තේ ගියාට පස්සේ මහ බෝසතාණන් වහන්සේ අදාව අනි අම්මේ ඉතින් දිකින් අරයින් සම්බන්ධකමට දෙන්නේ බුදු අම්මේ ඉතින් මොන තරම් සද්ධාවකින්ද මේ එන්නේ ඉතින් කිය කියලා ඒක පුදුම මුදිතාවක් තියෙනවා. මම ගොඩින් මට ඇහවලු කොහොමද මේ මේ ඇතුළේ මොනද වැඩෙන්නේ? මොකද්ද මාත් ඉතින් ඇතුළේ හිස් නේද? ඇතුළේ හිස්. ගන්න ඒක දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වලු අම්මා ඒකට පිට කොහොමද කියලා. ආ පිටිත් ඉතින් මහත්තයෝ හිස්නේ. ඒත් ගන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ අම්මා ඒකට පිටයි ඇතුළයි කියලා වෙනසක් නැහැ. ඒ එහෙම තමයි ඉතින් කියන්න තියෙන්නේ. ගොඩිනැවිල කියනවා මේ ලෝකේ තෝවානුණයි කියලා අම්මා කෙනෙකුට කියන්න පුළුවන් නම් මෙන්න මේ අම්මට තමයි කියන්නේ. උන් දැට පිටත් එකයි ඇතුළත් එකයි දෙකම ඉස්. ඒකේ රීමාවකුත් නැහැ. නිසා මේ නලියන කම්පන ගතිය ආවට පස්සේ පොඩ්ඩක් බලන්න කොතනද දේශ සීමාව තියෙන්නේ කියලා. කොතනද ඇතුළ පිට වෙන් වෙන තැන කියලා. ඒක නැති බවක් එදාට තේරෙයි. එදාට තේරෙයි අපි මේ ඇතුළක් කියලා බදාගෙන අපේ ගියාගෙන පිටක් කියලා අනුන්ගේ කියලා හිතාගෙන ඇතුළේ නලියන කොට අපි කේන්දර බලනවා අංජනම් අරිනවා පිටනලියවට ගාණක් නැහැ. නමුත් ඇතුළයි පිටයි වෙන් කරන සීමාවක් නැහැ. එදාට තේරෙයි මොන්න තරම් තකතිරුකමක්ද මේ කොයි දෝ කොටසක් මම කියාන කොයි දෝ කොටසක් අනුන් කියාගෙන ওই දේශ සීමාව නිතරම හෙල්ලෙනවා. අපි හිතන්නේ හරියට මේක ස්ථිර කරපු දේශ සීමාවක් තියෙනවා. දේශ සීමාවක් නැහැ. දේශ සීමා දෙකයි තියෙන්නේ. දේශම නෙමෙයි ඒකට සීමා දෙකයි ලෝකේ තියෙන්නේ කාලයෙන් සහ දේශයෙන්. මේකෙන් කොටු වුණාට පස්සේ පෘතජනයි. මේකෙන් කොටු වුණාට පස්සේ අසත්පුරුසයි. මේක ඔක්කොම හිතමවාගත්ත දේවල්. ඒ වාක්‍යය ලියලා තියෙන නිසා මට හිතුනේ විපස්සනා වතන ඇතුළත නලියනවා පිටත් නලියනවා කිව්වනම් සීමාව පොඩ්ඩක් බලන්නකො. උඩ බලගත්තත් වට්ටක්කා බිම් බලගත්තත් වට්ටක්කා උඩ බලගත්තත් බිම් බලගත්තත් වට්ටක්කා බල වට්ටක්කා කියලා තෙරෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙරෙන් බැද්දත් කොබෙයියා බෙන් බැද්දත් කොම් බැද්දත් කොබෙයියා පිටත් නලියනවා ඇතුළත් නලියනවා මේකට මම කියනවා නම් ඔය ටුවේ තකතිරුකමක් තියෙනවා මේ නලියන සීමාවක් නැතුව මේ දේ මම කියාගෙන මේ දේ මම නෙවෙයි කියාගෙන මේකට නඩු කියන මේකට දේශ සීමා මාර්ගල ඇති කරගන්න මේකට ඊර්ෂ්‍යා කෝධමාන කරනවට අම්මපා ගෙවන්න වටිනවා ඒ නිසා පිටත ඇතුළත දෙක බාරගත්ත ගමන් මමත් මෝඩෙක් වෙනවා නිසා ප්‍රශ්නෙමයි විග්‍රහ කරන්න ඕනේ විපස්සනාව යන කෙනාට හොඳට බලන්න කොතනද සීමාව තියෙන්නේ කියලා. මේක මම මේක මම නොවේ කියන සීමාව කොහෙද කියලා බලන්න. හිත අසරණ වෙනවා. ප්‍රශ්නයක් නගා ගන්න පදනමක් නැතුව යනවා. අපි ප්‍රශ්නේ හදන්න නම් තකතිරුකමක් අනිවාර්යයෙන්ම තියෙනවා. මෝඩකමක් තියෙන්න ඕනේ. මේක ඇතුළ මේක පිටිත කියලා වෙන් කරගන්න. උත්තරේ දෙන්න ඕනේ. ඔන්න සීමාව පොඩ්ඩක් අනිත් දවසේ උතෙන් ගියහම බලන්න. ඒ මම වැඩ කෙරුවේ නෝවීජන් කම්පැනි එක. ඉතින් ඒ සුද්දා නෝවීජන් කාර්යය හරියට ඇඟිලි ගහවනේ අපේ ඔය දෙමළ සිංහල ප්‍රශ්නෙට. මෙයා පටලවා ගන්න හැදුවා ඒ රටේ ඉන්න කට්ටිය හරියට. ඊට පස්සේ ගිහුවා උඹ වැඩ කරන සිංහල කම්පැනි එක සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට ගහනවා. බොයි කම්පැනිට සල්ලි දානවා කියලා කියන්නේ ලංකාවේ ජාති රාජ්‍ය වැතර සල්ලි දාන්නේ ඒ නිසා ඕක වැරදි වැඩක් කියලා. පස්සේ මම ටෙලිවිෂන් එකට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා කිව්වලු මට සිංහලයේ දෙමළ වෙන්කල් අඳුරන්න බෑ. උඹලා හිතන විදිහට උඹලා රට වගේ කළු සුදු බීජයක් නෙවෙයි දෙගොල්ලෝ මේක වගේ. උන් කොහොම යුද්ධ කරනවද මට දන්නේ නැහැ. යුද්ධෙට ගියාට පස්සේ සිංහලයම සිංහලයට වෙඩි කියනවා දන්නේ නැහැ කියලා කිව්වා. වෙන් කරන්න බෑනේ. උඹලා හිතන විදිහේ දෙකක් සිංහලයේ දෙමළ අතර නැහැ. මේක මේ ත්‍ස්තවාදී විසින් ඇති කරගත්ත ජන ප්‍රචාරයක් විතරයි. සිංහලයේ දෙමළ හොඳ ලස්සනට ගම්වල ජීවත් වෙනවා. ඒ කාට එක බොහොම හොඳට ඉන්නවා. එහෙම වෙනසක් නැත්තේ නැහැ කියලා. කියලා එයා කියනවා මේ මිනිස්සු මෙව මවන්න ඕන වෙච්චාම සිංහලයා මරාගෙන ගන්න දෙමළුන්ගේ හිතක් ඇති කරන. දෙමළ මරාලා හැම හැමෙන් තපත්තු දාන්න හිත එනන්නේ උන දෙමළ සිංහලයි කොහෙද ඉර ඇඳලා තියෙන්නේ. අම්මා සිංහල තාත්තා දෙපළ. ඒක නැත්නම් අම්මා සිංහල තාත්තා දෙපළ. ඒකට මොකද වෙන්නේ? අයියෝ මේම මේ වගේ නර නාටක දිහා බලන ඉන්නකොට මෙවුවා දේශපාලන චො කොච්චර මේකෙන් අතිරේක වාසි ලබනවද? ආර්ථික විශේෂඥ කොච්චර අතිරේක ලාභ ලබනවද අපි මෝඩයෝ කරගෙන. අපිට කියන්නේ තියෙන්නේ මිනිස්සයෝ දෙමළත් මිනිස්සයා සිංහලයි මිනිස්සයා ඒකට ගමන්නේ දෙකම එකයි. එතකොට යුද්ධෙත් නැහැ. සිංහලගේ ලේ ගත්තොත් දෙමළකට දෙන්න බැරි කමන්නේ. දෙමළගේ ලේ ගත්තොත් සිංහලට දෙන්න බැරි කමන්නේ. ඔය කැලි ඕන එකක් මාරු කරලා බලනකොට දැන් කොහෙද දෙමළ ඉන්නේ කොයි සිංහලයි ඉන්නේ? ඇහත් දානවා දෙමළෙක් කියලා. දතුත් දාන දෙබලෙක් එක්කනට. හමත් දානවා දෙදෙනෙක් කියලා. ලේත් දානවා. ඔක්කොම දැම්මට පස්සේ මේ දේශ සීමා අරගලේ හරහා තමයි අපි පුදුම විඳවිල්ලක් විඳවන්නේ. හැම අධිරාජ්‍යවාදියෙක්ම හැම ප්‍රෝඩාකාරයෙක්ම අපිට මේ සීමා ඇති කරලා දෙනවා. බුදුහාම කියනවා සීමා වැටකඩලු ඔක්කොම දින සම්මතයේ විතරයි විපස්සනාට යනකොට එව්වා එහෙම බොඳ වෙලා යයි ඒකටම බලන්න. ඒක හොඳ ප්‍රකාශයක්. ඇතුළත් නලියනවා පිටත් නලියනවා. හරි. කොහෙද මායිම තියෙන්නේ? මායිමක් නැහැ කිව්වොත් කොහොමද ප්‍රශ්න නගන්නේ? ඒතර පිට සීමාවක් නැත්තම් මොකද්ද ප්‍රශ්නේ? ඒ නිසා ඒ මම මේ ආමතර පැත්තකට කතා කරනදී මේ ප්‍රශ්න කරු මේක ප්‍රශ්නයක් ස්වරූපෙන් හෝ මේකේ ආරවුලක් හෝ මේකේ තියෙනවා නම් ප්‍රශ්නයක් ආරබුදයක් මේ දේශීය මාරබුදයක් තියෙනවා නම් තියෙනවා. මැද සීමාවක් තියෙනවද නැද්ද කියන එක බලලා නැහැයි කියලා අපි හිතමු පොඩි පොඩි තාවකාලික වෙන එහෙම මොකද්ද ප්‍රශ්නේ මේ දෙපැත්ත නලියන එක තමයි අනිත්‍යයි කියලා කියන්නේ විපරිණාමය කියලා කියන්නේ අහුත්ව අභවතාවය කියලා කියන්නේ මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ ඉතින් මේක බලන්න ඉතින් භාවනා කරලා තියෙන්නේ ඇතුළත පිටිස කියලා දෙකක් දාගත්ත ගමන් ප්‍රශ්නයක් තියෙනවා දෙක නැතුණට පස්සේ ඉතින් භාවනාවෙන් උතෙන් තමයි යන්නේ නැවත නැවතත් එතෙන් යෑම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්නයි කියලා ප්‍රශ්නේ අහලා නැති වුණාට උත්තරයක් වශයෙන් කියන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ දානේ වළඳන විට සතිය පැවැත්වීම පැහැදිලි කරන්න. අංක 2 අප සිදු කරන කුඩා කුඩා කාර්යවලදී උදාහරණයක් විදිහට ගිලන්පස සැකසීම ආදීදී සතිය පැවැත්වීම පැහැදිලි කරන්න. ඒකට අපි එනවා සම්පජඤ්ඤ කොටසේදී අපි බුදුරජාණන් වහන්සේගේ මේ සතිය සතෝ කියන කොටසයි මේ ඉගෙන ගන්න. අපි හෙට අනිද්දා වෙනකොට සම්පජඤ්ඤ කොටසට යනවා. එතකොට මේ ටිකට යන්න පුළුවන්. පින්ඩපාතේ වැළඳීමේකේදී දැන් ට්‍රිට් තුනක දිගට මේ ප්‍රශ්නේ ආවා. ඒක නිසා රේරුකාණේ චන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ පොතේ සිව්පත ප්‍රතිවේක්ෂාව පිළිබඳව අපි කොටසක් උද්දෘත කරා. ඒ උද්දෘතය ඇති මෙහා ගාව. අරවින්ද ගාව. ආයක පටක් හොයාගන්න. මුද්‍රණය අපි කොපි කරලා අරවින්ද හැදුවා ආටිකල් එක. ඒකේ අවශ්‍ය ප්‍රශ්න අපේ කරන චන්දන හම්බ වෙන්නේ. ඒකට චන්දන ජීවන දෙයි. මනාපනම් ඒක ඉදිරිපත් කරන්න. ඒකට කාටත් වගේ නැත්නම් දැනගන්න. ඒක තියෙන්නේ රේරුකාණේ චන්ද විමල ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලේ පොතේ සිව්පස ප්‍රතිවේක්ෂාව කියන මාතෘකාව යටතේ. ඒක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. අපි මේකේ තියෙන්නේ මේ උපසම්පදා සීලේ පොතේ. සිව්පස ප්‍රතිවේක්ෂාවේ මට මතක විදියට මායි අරවින්දයි දෙන්නට දවසක් විතර ගත්තා ඔය වැඩේ. ඊට පස්සේ ආයෙක ඔක්කොම PDF කපලා හදලා ආටිකල් එකක් තියෙනවා. ඒක මට නිවැරදි කරත හැකි නැත්නම් චන්දන පුළුවන් අරවින්ද කතා කරලා. ගිය පාරකෙත් මේ ප්‍රශ්නේම ආවා. ඊට පස්සේ මං කිව්වා දෙන්න. එතකොට ඒක 100ක් කරන නමුත් කවුරුත් චන්ද විමලාපේ නායක හමුදුරු පිළිගන්නවා. ඒකෙන් අපිට වැඩේ මේ සතුරුදායක උත්තරයක් දෙන්න පුළුවන්. ගරුතර හාමුදුරන් වහන්සේ මා ආනාපාන සතිය ඊයේ දවසේ කරන විට කයේ තද වේදනාවක් දැනේ. එම අරමුණේම සිත පිහිටන විට වේදනාවත් සමග කන ඇතුලේ හාරනවා වගේ දැනෙනවා. එවිට හිත පිටතට යනවා. නැවත අරමුණට ගන්නවා. එවිට කය එහාට මෙහාට පැද්දෙනවා. එය බොහෝ විට නවත්වා ගැනීම අපහසුයි. මේ தත්ත්වය ගැන මාහට උපදෙස් ලබා දෙන්න. මේ මග හරවා ගත යුතුයද? ඇත්තටම නෑ ඒක මග හරව ගන්න ඕනක භාවනාවක් යන්නමත් එක වාක්‍යයක් විතර මම විග්‍රහ කරන්න කැමතියි. මේක වෙනකොට හිත පිට යනවා නැවත මම හිත ඇතුළට ගන්නවා කියලා. මේ වාක්‍ය අපි විමසුමට ලක් කරොත් හිත ඇතුළට ගන්න නම් හිත පිට ගිහිල්ලා කියලා දැනගන්න එපාය. හිත පිට ගියාට පස්සේ හිත පිට ගියයි කියලා දැනගන්න පුළුවන්ද? මට නිින්ද ගියා කියලා නිින්දෙදි දන්නවද නිසා මේ ප්‍රශ්න දීපේකන ඉදිරිපත් කරන මම හරි කැමතියි. මොකද මට පුළුවන් මේ හොඳ ලස්සන දෙබසක් නතු කරන්න හිත පිට යනවා. ඒක හරි. හිත පිට යන කන ආහාර නිසා හරි. ඊට ඉස්සලා වේදන දෙන ඒත් හරි. ඊට ඉස්සලා ආන බය ඒත් හරි. දැන් තුනම කඩන හිත පිට යන දැන් ආපහු ගන්නකොට මම ගන්නවද ගෑනෙනවද කියන එක මට කට උත්තරයක් ඕන. කවුරු ඉදිරිපත් වෙනවනම් හොඳයි. එහෙම නැත්නම් මම මොකද මගේ හිතෙන් දෙබසක් පවාන තව කෙනෙක් නිර්මාහක බුදු කෙනෙක් පවාන මට සාකච්ඡාව ගෙනියන්නයි වෙන්නේ. ඒ නිසා මේකෙදී අර ඉස්සල්ලා එකේ අර දේශ සීමා අරගලේ වගේ මැද සීමා හොයනා වගේ නැවත ආපහු එන එක ඉතාමත්ම වටිනා යෝගී ගුණයක්. අපි මේ ජීවිතයේම එකතු කරගත්ත හොඳම දේ තමයි වැරද්දක් වුණාට පස්සේ හිත ස්වභාවයෙන් නැවත හරි දෙයට එනවා. ඒක අම්මා අප්පා කියලා දීලා නෙවෙයිනේ හම්බුනේ අපට. යදලා නෙවෙයිනේ. ප්‍රාර්ථනා කරලා නෙවෙයිනේ. වෙච්ච දෙයක් නේ. මේක කරන දෙයක් කියලා කියන එකයි මේකේ තියෙන මෝඩකම. නිසා නැවත සැරයක් මම කියන ඔය ප්‍රශ්න තියෙන කරුට ප්‍රශ්න කරුට හිත යන්න අරින්න ආපහු එන ගමන බලන්න මම කරන දෙයක්ද ඒක නැත්නම් මට සිද්ධ වෙන එකක්ද මට සිද්ධ වෙනව නම් මං කියන එක තමයි මුළු ජීවිතේම යාට ලැබිලා තියෙන ලොකුම තෑග්ග බයලජ්‍ය දෙක තියෙනවා වැරදි කියනකොට වැරදි බව දැනගෙන හරි පාරට හිතේනවා ඒක සිද්ධ වෙන දෙයක් නම් 100%ක්ම ලකුණු හම්බෙනවා. ආපහු එන එක. මේක විස්තර කරනවා අප්පමාද සූත්‍රයේදී අටුවාචාරින් වහන්සේ. අසත්‍යමත් වෙච්ච හිත ප්‍රමාදයට වැටි වෙච්ච හිත නැවත අප්‍රමාදයට එනකොට නැවත සතියට හොඳට අහගන්න මං කියනවා. වෙනකොට මේක සිද්ධි අවස්ථා දෙකකින් වෙන්නේ කියලා. අප්‍රමාදේ වැටිච්ච හිත අප්‍රමාදයට එනකොට ඉස්සල්ල පියවර කාරාපක අප්‍රමාදේ කියනවා. දෙවෙනි පියවර කාරක අප්‍රමාදේ කියනවා. කාරාපක අප්‍රමාදේ කියන්නේ Tamanට තේරෙන මොකද්ද අප්සෙට්. හිතනකොටම හිත අබහුව වෙනවා. ඒක ඉබේ වෙන එකක්. ඊට පස්සේ තමයි Taman හරියටම අරමුණේ ගෙනත් තියාගන්නවා. පිට ගිය පාරෙන් පිට ගිය වාහනේ පාරෙන් ගෙනත් තියෙන එක සිද්ධ වෙන්නේ දෙවෙනියට. ඉස්සර වෙන්නේ චේතනාත්මකව අප්‍රමාදී රීත ගන්නවා. දෙවෙනි එක Taman අවදි වෙලා සවිඥානිකව සසංකාරිකව සම්බන්ධ වෙන එක. ඒකෙදි මුලින් වෙන්නේ අසංස්කාරික කොටසක්. මේක විස්තර කරන මම පුංචි තව ඈතට යන නිදර්ශනයක් ගෙන හරපානවා. පැවිද්දෝ දන්නව ඇති. අපිට දානයක් දෙනකොට චේතනා දානය සහ වස්තු දානය කියලා දෙකක් තියෙනවා. දානයක් දෙන්න ඉස්සෙල්ලා චේතනාවක් පහළ වෙනවා. පස්සේ තමයි වස්තු සම්භාරය කරලා ධාර්මිකෝපේලා ප්‍රතිග්‍රාහකෙක් හම්බෙලා දාන දෙන්නේ. මේ දෙකෙන් උතුම් එක මොකද්ද? චේතනා දානද වස්තු දානද? මේකෙදිත් එමයයි අප්‍රමාදයේ ඉඳලා ප්‍රමාදයේ ඉඳලා අප්‍රමාදයට යනකොට ඉස්සල්ලාම අචේතනිකව සිද්ධ වෙන්නේ හිතමයි කරලා දෙන්නේ අපිට. අපි සම්බන්ධ නැහැ. ඒ ටික තමයි වැදගත්ම කොටස. පිට ගියාට පස්සේ හිත ආපහු එනවා. ඒක අගේ කරපු දවසේ නිවන් දැක්කා වගේ. මගේ හිත කොච්චර දෝ නරකට යනවා. නරකට ගිහිලා යම් තැනකදී එයා ආපහු ගෙදර එනවා. අන්න ඒක අගේ කරන්න දන්නේ නැතිකම නිසා අපිට සතිය සති බලයක් බවට කාදාකත්පත් වෙන්නේ. සති බලයටපත් වෙනවයි කියලා කියන්නේ පමාදේන කම්පතිටි සති බල. පමාදයට වැටෙනවා කලබල වෙන්න එපා. දැනගන්නකොටම හිත ආපහු එන ගතියක් හිතේ තියෙනවා. අන්න ඒක තමයි සති බලය කියලා කියන්නේ. ඒකට තමයි වැරද්දුණයි කියලා තමයි දෙස් දී ගන්නෙ නෑ. ඉච්ඡා බංගත්තටපත් වෙන්නේ බලනවා මේ හිතේම ගතියක් තියනවාද පිරිසුදු වෙන ගතියක් නැවත අප්‍රමාදයට යන ගතියක් නැවත gedere යන ගතියක් ආ ඒකත් ජයසිරි මංගලම් ඔච්චර තමයි අපේ ජීවිතේ හම්බ කරපු දේ වැරදි ඉනකොට වැරද්ද බව දන්න මේක බුදුහාමුදුර කරන දෙයක් නෙවෙයි මේක ඉන්ද්‍රජාලයක් නෙවෙයි මේක මෞංකාර දෙයයන්ාංශ අපට දෙන එකක් නෙවෙයි අපි මෙතෙක් කල වරද්ද වරද්ද සතිය පිටවපු නිසා හිත සතියෙන් පිට ගිය ගමන් මොකද්දෝ වෙලා ආපහු එනවා. මේක කරනවා කියන්නේ යන්න බා මේක කෙරෙන දෙයක්. මොකද ඒක සාදු කියලා සමාදන් වෙච්ච මනුස්සයර තේරෙනවා. වැරදි වෙන්න මේපায়ে දැන් මේකට සමාදන් වෙන්නේ. ඒක තේරෙනවද? වරදින්නම ඕනේ දැන් හිතේ මේ ගුණේ දකින්න. වැරදුන නැත්නම් දිගටම සතිය ඉන්නවනේ මේ ගුණේ පේන්නේ නැහැ නේ. ඒ නිසා හැම වැරද්දකම සතුටු වෙන්න කොනක් තියෙනවා. වැරදුනාට හිත ස්වභාවයෙන්ම ආපහු එනවනම් ඔයගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ ඒක මේ සෙල්ලම් භාණ්ඩයක් තියෙනවා. දැන් ওই පාරයින විකුණන තියෙනවා, පෙන්ගුයින් හදලා තියෙනවා. ඌට පයින් ගහපුවාම මෙහෙම මෙහෙම වෙලා නැගිටිනවා. දැකලා තියෙනවද? බෝනිකෙකුත් තියෙනවා. ඔගේ යටපැත්ත බරයි, උඩපැත්ත මෙලකයි. කොහේ විසි කරත් තම්බ්ලික් කෙලි කියලා කියන්නේ පයින් ගාවට මේ මේ මේ වෙලා නැගිටිනවා. සෙල්ලම තමයි පයින් ගහන්නේ. බබාගේ වැඩේ තමයි නැගිටින්නේ. සෙල්ලම් බඩුවේ වැඩේ තමයි නැගිටින එක. මම දෙක තුනක් ගෙනත් තියාගෙන හිටියේ. ඒවා මේ මේ තියාගෙන ඉන්න බැරි නිසා මේ උලම් බැලලා නාසින. පොඩි උන් අප්ප මම දෙනවා ඒක. ඉතින් කොට්ටි හිතාන්නේ මම මේ පොඩි උන් නලවන්න ගෙනත් තිනවා. පොඩි උන්නේ බුරුමේ පන්දිස්වාංශ ගාවක් තිනවා. ඒ ඒ ජාතික භාණ්ඩයක් පිටයින් නයින් කියලා විසිකල පමණින් නැගිටින බෝනිකයි කියලා එක හදලා තියෙනවා. කඩදාසි වලින් හදන්නේ අර සිමෙන්ති හදලා ඕන තැනක විසිකරපුවාම මේ මේ මේ පැදිලා යනගිනවා. අපේ හිත එතෙන් ආපු දවසේ අපි තාදී ගුණය කියනවා ඒකට. කවුරු පයින් ගැහුවත් එයා නැගිටිනවා. ඒකට අනික් නිදර්ශනය තමයි දක්ෂම නිදර්ශනය හුලම් පහන් දැල්ල පිඹිනකොට නැවෙන වෙනෙනවා. හුලන් නතර වෙච්ච ගමන් කෙලින්නවා. ඒකට ඒ පහන් දැල්ලේ විශේෂ ගුණය නේ එයාගේ හැටි. ඒ වුණා තමයි අපිත් හතිය පුරුදු කරන්න පුරුදු කරන්න කොච්චර දෝ අසත්‍යමත් වෙනවා. කනහරන් නිසා අසත්‍යමත් වෙනවා. වේදනාව නිසා අසත්‍යමත් වෙනවා. ශබ්ද නිසා අසත්‍යමත් වෙනවා. අසතියේ ඉන්නකොට මොකද්දෝ ක්‍රමයකින් ආපහු ඇවිල්ලා එහාට මෙහාට වැරිලා සතිය පිහිටනවා. පිට යන්නේක් ගැන කනගාටු වෙනවා නම් මම කියනවා අනිවාර්යයෙන්ම යාට එහෙනම් ඇතුළට එනවා කියලා මොකද සතුටු වෙන්නේ නැත්තේ. ඒක ඇල්ල අපේ මොලේ නැහැ. අපිට දන්නේ කනගාටු වෙන පැත්ත විතරයි. නැද්දකින් ඔබ තන් මං වගේ කාලා කන්නේ නැහැ. කොච්චර භාවනා කරවත් හිත පිට යනවා කියනවා මිස අනේ හිත පිට ගියාට පස්සේ ඌ ඉබේම gedere එනවනේ කියන එක සමාදන් වෙච්ච දවසේ බුද්ධ වුණා වගේ. ඊට පස්සේ හිතනවා අපි ඉස්සෙල්ල වර්ධගත ටික කොච්චර වටිනකමක් තියනවද දැන් වැරදුනාට පස්සේ වැරදි බව දන්නවා 100ක් වරදිනකොට එකක් දෙකක් හිතම ආපහු එනවා එදාට මල් මාලයක් දාලා තොරණක් බැඳලා පිට උඩ උඩ වට වියම් බැඳලා උඩ තිර බැඳලා සාදු කියලා බාර ගන්න ඇති යන්තම් ඇති එතකොට දැන් තේරෙනවා වැරද්ද වැරද්ද කියලා ඒක තමයි ලොකුම තාලේ තේරෙනවද මම මේ කියන්න හදන කාරණා දැන් නැත්තම් අංජබජල්ද වැටෙනවද? ඒ ප්‍රශ්න දීපේකන කැමති නැද්ද? කට උත්තර දෙන්න. ලිහරු හත්ත පහක දෙයක් දෙන්න කැමති නැහැ. ඔක්කොම අරගෙන යන්න විතරයි කැමති ආණ්ඩි වගේ. Tamange අත්දැකීමක් දෙන්න කැමති නැහැ. නම් ජීවගේ දෙයක් කරනකොට මම එලු කකුලක් දාලා හරි ගමන්නේ බજાર එක රන් කරනවා. මොකද මේක හොඳ වටින දේවල්. ඉස්සල්ලා එකෙත් දේශසීමාරගලේ දෙවෙනි එකෙත් හිත නැවත එන එක මම හිත ගන්නවයි කියලා කියනවා. මම දෙන්නේ ඒ ලකුණ. මම කියනවා ගන්නවද ගණනවද බලන්න. එතකොට මුළු සභාවටම අපිට හම්බ වෙනවා විශේෂ පණිවිඩයක්. භාවනා කරන අපි මේව සාකච්ඡා කරන්නේ නැත්නම් හරියන්නේ නැහැ. එතකොට අපිට මේකේ ප්‍රයෝජනයක් ගන්න බෑ. හොඳයි. අපි යනවා ඊගාව ප්‍රශ්නයට. අකුරු දන්නේ නැතුනට කතා කරන්න පුළුවන්. මම ඉතින් කරන්නෙම මොනවාද කරන්නේ හැරස් කරනවා වද දෙනවා කරදර කරනවා ඉතින් ඒක මගේ හැටි එව්වට පස්ස ගහන්න බෑ ගොයියෝ නිවන් දකින්න යන්න විශේෂයෙන් මම එකක් කියන්න ගෑනුන්ට නිවන් දකින්න බෑ පිරිමි වෙන්න ඕනේ කඩාගෙන ඉදිරියට යන්න ඕනේ කියන්නේ ගෑනු ගති තියාගෙන චරිචුරු ගාගෙන මේ ගමනේ යන්න බෑ කොල්ලෙක් වගේ සෙල්ලක්කාරකට පරුසකමට කෙලෙස් එන්නේ අපිට ගහනන් තොටත් ගහනවා බලත් අහොම්බඩ දෙකක් කියලා ගහගෙන යන එකයි තියෙන්නේ කෙලෙස් එක්ක උරතල් කරන්නේ නැහැ එතකොට වට්ටගෙන යන්න පුළුවන්. ඔය චල්චුරුක ගා පස්සක ගා අනේ මට බෑ මම ඒව බෑ. අපි පිරිමිත් ඉන්නවා ගෑනු නැගතින් පිළිච්ච එකත්. ඒකත් ටිකක් බෑ. මේකට යන්න ඕනේ උන්ගෙන්නේ ඒ විදිහෙන් නම් මාත් එන්නේ ඒ විදිහට. ඌ වෙන්නේ ගරිල්ලා ක්‍රමෙන් නම් අපි ගහන්නේත් ගරිල්ලා ක්‍රමෙන්. උන්ගින්නේ සාමාන්‍ය යුද්ධෙත් නම් අපි යන්නේ සාමාන්‍ය යුද්ධෙට. හැම පැත්තෙම ආයුධ තියාගන්න. මේකත් එක සෙල්ලම් කරන්න බෑ. කෙලස් එක සෙල්ලම් කරන්න. මොකද කියන්නේ? ආපහු හිත ගත්තද එනවද? ඈ ඉතින් බොරුනේ ලියලා තියෙන විදිහට. අනිත් දවසේ කරන්න තියෙන උඹ හිතේ අනහරියක් ඵලයක්. යන්නම හරි. ආපහු එනකොට බලන්න උඩ මොකද්ද වගවීමක් තියෙන මේකට කියන්නේ සදාචාරාත්මක වගවීම කියලා මේකට කියන්නේ. උඩ පෙසු කියලා ඇති උනාට පස්සේ ගෙදර ඉන්න. හැබැයි පයින් ගහන්න එපා. දොර වහන්නත් එපා. අනේ හොඳ විදියට ආවේ කියලා තේ එකක් හදලා දීලා පාඩි කරවලා හිතට කියන්න ඕක තමයි ඔන්න උඹේ හොඳ ගුණේ. ඒක සමාදන් වෙන්න ගිය දවසේ Tamanne පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මෙතෙක් කල හැම වැරද්දටම මම පශ්චාත්තාප වුණා. දැන් බුදුහාමුදුර අපිට ක්‍රමයක් කියලා තියෙනවා. වැරද්දේ සතුටු වෙන්න දෙයක් තියෙනවා. මොකද වැරද්ද වැරද්ද බව දැනගෙන ආපහු ගෙදෙට්ට ඇවිල්ලානේ දැන්. ඊට පස්සේ ඒක දිගේ සත්‍ය පවත්තන යන හරි සතුටක් ඇති වෙනවා. දැන් මම ස්වාධීනයි. මම බුදුහාමුදුර නැති වුණාට ධර්මනේ තුනට දැන් හිත ක්‍රමසාවිදි හදාගෙන තියෙනවා. අනික හරි විස්තර කරන්න යන්නේ. ඒකෙන්ම අපිට මේ ධර්ම සාකච්ඡාවෙන් විශේෂම පොදු කමඨහන් සුද්ධ කිරීමේ ලොකු ලාභයක් ගන්න පුළුවන් මේ තනි වචනේ මේ තනි වාක්‍ය විග්‍රහ කිරීමේ. වැඩේ නම් අනිත්‍ය කහන යනකොට එන හොන්දට භාවනාව යනවා. මම අර සුද්ධ කරපේ කළු පාට පැත්ත සුද්ධ කරලා තිබෙක විතරයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මීළඟ ප්‍රශ්නය කොටස් දෙකකට ඉදිරිපත් වෙලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අංක 1 ලටුකිකෝපම සූත්‍රයේ කෙටියෙන් කියා දෙන්න. මට බෑ. යොච්චර අර පොතක් තියෙන ඒක බලන්නේ නැතුව මේ මාව අල්ලන්න හදනවා. මෙච්චර මේ මම කියලා දෙයි. මට බෑ. සිංහල දන්නවනම් කියව ගන්න එකයි. එතනෙම බෑ. මොකක් හරි ඊවොත් කියවු නැති හරිය කියලා දෙන්නේ. ඉලක්කමක් ගියොත් හතර තියෙනවා තුනක් දන්නවා හතරණික් කියන්නේ. 11ක් ගියොත් 10ක් දන්නවා 11 සෙනෙක් කියන්නේ. මම ඒකට කෙලිම පයින් කාලේ අරගෙන මම කියලා දෙන්න. තම තමන් තම තමන්ගේ දිහා හම්බ කරන කන්න දැනගන්න හැමදාම ණයට කකයි. අංක දෙක යාමකාලික යන වචනේහි අදහස පැහැදිලි කර යාමකාලික ආහාර වර්ග මොනවාදයි පැහැදිලි කර දෙන්න. ආ මම ප්‍රශ්න පත්‍රයක් දෙනවා මට මේ පාස් කරන්න මම. එහෙම මගෙන් ප්‍රශ්න අහන්නයි කියන්නේ කාටක මේ කමටහන් සූද්ධ කරන වෙලාව. ඒවා මේ උපසම්පදා විභාගයට තියෙන ප්‍රශ්නයක් ඔය ලියලා තියෙනවා. උපසම්පදා වලට ලියනනේ උපසම්පදා ප්‍රශ්න විභාගයෙන්. යාමකාලිකණු පැහැදිලි කර ඒ සඳහා අදංගන ආහාර 10ක් නම් කරන්න. ඕ මට දෙන ප්‍රශ්න. මේක කමටහන් සූද්ධ කරන වෙලාව. හැබැයි උත්තරයක් තියෙනවා මම අර දෙන්න හදන එකේ සිව්පස පරිභෝගී කියන එකේ ඔක හොඳට විස්තර වෙලා තියෙනවා. ඒක චන්දනගෙන් බලාපොරොත්තු මේක මේ දහම් පාසල් විභාගයක්වත් පන්තියක්වත් නෙමෙයි. මේ කමටහන් සුද්ධ කරන වෙලාව. හොඳට මතක තියාගන්න. මම අනිතේ හොඳට මීටරක වැඩ කරනවා වගේ. නිකන් මූලධර්ම ප්‍රශ්න આવොත් දමඩම ගන්නවා. අපිට මේ තියෙන විනාඩි 5යි 10යි අපිට තියෙන අපි භාවනා කරන වෙන ප්‍රශ්න. නැතුව මේ මූල ධර්ම උගන්වන්නවක්වත් ඕගොල්ලෝ මේ ධර්මාචාර්ය උගන්වන්නවත් නෙමෙයි මම මේ වැඩ කරන්නේ. මීළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් the this this question uh, written in english venerable sir when i listen the dhamma i doesn't have pain if i meditate i feel pain why please kindly requesting you when i listen listening to dhamma no pain when you are meditating pain. That means when you are listening, you are very absorbed. So therefore, their mind is not concerned about the body. you are not feeling, eh, you are, you are no feeling for the feelings. But when and where your meditative mind is right at your body, so it is, feelings are very vivid, very pragmatic. So therefore, it indicates more than listening Dhamma, meditating is more practical, pragmatic under your very nose. But instead you can listen Michael Jackson. No problem. Morning to evening you can listen Michael Jackson. That is why the people are doing their bicycle, riding bicycle, they put the earplug, Michael Jackson is playing. Oh, whatever may be. Whole day you can be there. That's a kind of a dope, kind of escapism. This is what some, some monks are chanting very nicely. So people are listening again and again. They don't know they are listening Michael Jackson. Something like... So this is what you must get out. You have to feel the feelings or whatever the experience under your very nose, that is we call pachaka. Pachaka means direct in front of you or under your very nose. Listening, you can lullaby, by lullaby you can send the baby to sleep. Exactly the same when you are listening to a, something very musical, baby will go into sleep. No pain. It's good. It's, it's, a, it's a fact. There's nothing special, nothing personal, nothing mistake. So therefore one has to understand, when and where you have any painful, agonizing difficulty, listen to good thing and then you can understand, you can do away with pains. But that is not the first-hand experience. But when you are practicing, you can see pains are frothing. Pains are coming like anything. But you are directly with the direct experience. So do it in a balanced way, otherwise you may be self-torturing. So therefore, balancing is the one. So at least now you know two methods, two tactics to work with pain. If you wish to escape, listening to something. If you wish to really see the beginning, the middle and the end of the pain, if you wish to see the torturing nature, the burning nature, the cutting nature of the pain, you have to face it. do it in a appropriate way. Don't try to let uh, torture yourself. Don't try to escape yourself only by listening. By balancing, you will understand day by day. Uh, your understanding about the pain will be slowly increasing. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරන විට වම් පාය දකුණු පාය සිතනවා වෙනුවට ඇති වෙනවා නැති වෙනවා යයි සිතීම හොඳයිද තමන්ට මෙනෙහි කරන්න ඕන නම් හිතන්න ඕන නම් પરමාර්ථ ධර්ම දාගන්න එපා. ඒක සම්පූර්ණ ඔළුව අවුල් වෙන වැඩක්. මෙනෙහි කරන්න ඕනේ හිතන්න ඕනේ ප්‍රඥප්තිය. මේ වම මේ දකුණ මේ බර බර හැදු ගැතියක් නෙවෙයි මේ ඔසවනවා මේ තබනවා මිස අනිච්ච දුක්ඛං අනත්තං එව්ව මේවා මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඇති වෙනව නැති වෙනව නිකම් මේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දාන්න හදනවා වගේ මෙනෙහි කරන්න මේ සම්මුතිය. මෙනේ කරන්න තමයි වැටහෙන දේ. එතකොට අනිත්‍ය ඇතිවීම නැතිවීම වැඩේ. එහෙම නැතු ඇතිවීම නැතිවීම පොවන්න හදනවා කියන්නේ මේකට කකුල ජපම් බඩ ධර්මං කේතගේ අපලේ තමයි. ඔළුව එක කොහෙද කකුල් දෙක වෙන කොහෙද මෙනේ කිරීම කොහෙද බලන්නේ මොනවද? ඉතින් අංජබජල් තමයි කියන්නේ. මෙනේ කරනවා කියන එක හිත එකලස් කරන්න ගන්න උපකරණයක් මිස මේ හිත අවුල් කරන්න ගන්න එකක් නෙවෙයි. ඒ නිසා මෙනෙහි කරන්න වැටෙන සම්මුතිය. මේක උගව දෙනකොට ඇත්තටම පැහැදිලි නෑ. සම්මුතියෙන් එපිට පට වියාපෝතේජෝ මෙනෙහි කරන්න යන්නත් එපා. අනිච්ච දුක්ඛ අනත්තම් මෙනෙහි කරලා ඇති වැඩකුත් නෑ. උද්‍යප්පේ ඥානෙ මෙනෙහි කරලා ඇති වැඩකුත් නෑ. මෙනෙහි කරන්න ඕනේ Tamanට පේන සම්මුතිය. දන්න වචනේ. ඒක ඉවරනාට පස්සේ තමයි වැටහීමක් තියෙනවා ඇතිවීම නැතිවීම. මේක වෙනකන් මෙනෙහි කරලා වැටේ එන එක ඇතිවීම නැතිවීම නෙවෙයි. නියම ඇතිවීම නැතිවීම වැටෙනවනම් වැටෙන්නේ භාවනා මාර්ගය යනකොට තේරුමක් එයි. කරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ආරම්භ කරන සෑම අවස්ථාවකදීම වේගයෙන් ගමන් කිරීම කළ යුතුද පහදා දෙනු මැනවි. නෑ කිසිම තැනක අහවල් දෙයක් කළ යුතුයි කියලා සක්මන්ට අවශ්‍යතාවයක් නෑ විනාඩි කිහිපයක් ඇවිදින්න තමන්ගේ වේගය දැනගන්න. ඉක්මන් කරන්නත් එපා. හිමීට යන්නත් වෙයි කියලා බලන්න මම සාමාන්‍ය විදියට එහාට මෙහාට ඇවිදිනවාද කියලා. ඒක පట్టල නම් ඒ තැනට හිත හුරු වුණා නම් ඊට පස්සේ විතරක් යටි කයට හේතු වෙනවා අර වේගෙම ඇවිදිනකම. උඩුකය උඩුකයට හිත නොයොදා අත් දෙක බැඳගෙන මේ වම මේ දකුණ ඉක්ම වේගයේ ප්‍රශ්නයක් වේගයේ කිසියම් සම්බන්ධයක් නැත්තේ නේද සක්මනේදී අපිට ඕන කරලා තියෙන්නේ මේ පොය පළ පය පොළවේ කෙටෙන වෙලාවේ අඩු ගානේ මේ තද වෙන ගති මිනුක් වෙන ගති චංචල කම්පන ගති දකින්නවනම් කොයි වේගෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. වේගය පිළිබඳ පටලවා ගන්න මේපා. ඇඟට දෙන්න ඇඟේ වේගෙන් ඇවිදින්න. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ සිත පිහිටවාගෙන සිටියේදී හිත සංවේදී භාවයට පත් වී තිබුණි. මා ඉදිරියේ වතුර මලක් මෙන් පෑදී දිය කඳක් ඇති වී එය උඩට මතුවී තිබූ අවස්ථාවේ පැහැදිලි සඳක් මා ඉදිරියේ දිස් වී නැති වී ගියහ. ගරු ස්වාමීන් වහන්සේ ඒ පහදා දෙනු මැනවි. නෑ මේ වගේ নানা ප්‍රකාර නිමිති අරමුණු ඔය හැම එකක්ම අල්ලන්න පටන් අරගලව කවදාවත් බහන ඉවර කරන්න. ඒ නිසා මතක තියාගන්න බහන එකලස් වෙගෙන එනකොට විවිධ තටහන්, විවිධ ආකාර පේන්න පටන් ගන්නවා. ඒ හැම එකකින්ම කරන්නේ සතිය කඩන එක. ඒ වෙන්නේ සතිය කඩන්න. Tamanda කරන්න තියෙන්නේ ඒව මොනවද තිබුණත් අරමුණේ හිත පවත්තන්න නැත්නම් සතිය පවත්තන්න. ඒක අසුචි උනත් එකයි රත්තරන් උනත් එකයි දේවදත්ත උනත් එකයි බුදුහාමුදුරු උනත් එකයි. මොන්න දෙයක් පෙනුනොත් ඒ නිමිති අල්ලන්න යෑමෙන් වෙන්නේ වර්තමාන හිත වර්තමානේ නෑ අරමුණේ නෑ සතියේ නෑ. ඒක නිසා එකකින්වත් ඒ වගේ නිමිත්තක් නෑ කියන්න බෑ යම් යම් නිමිති වර්ගයක් තියෙනවා. නමුත් ඒවට බලන්න නතරුණයි කියලා කියන්නේ චින සම්පත්‍ය පන්නගත්තා. අප්‍රම් ප්‍රමාදයට වැටුණා. ඕනේ දෙයක් තියෙනවා නම් එයාට කියන්න එයා නැවත නැවත ඇවිල්ලා කියයි. ඒ භාවනාවේදී අවශ්‍ය පණිවිඩයක් තියෙනවා නම් ඥානයක් තියෙනවා නම් එකම දේ දහස්වර ඇවිල්ලා තේරෙන්න ආයි. අනුපස්සනාව අරා ඒකෙන් මේ එක දවසක් එක මොහොතකට ආපු දේ විස්තර කරන්න ගියොත් අපි වෙන්නේ මේ ඒ හැන නිමිත්තක් නිසාම ක්ෂණ සම්පත්‍ය පන්න ගන්න. එහෙම කියන්නේ වර්තමාන මොහොත පන්න ගන්නවා. යාට යන්න හම්බෙන්නේ මේ පාරේ යන්න ඕන තැන නෙවෙයි බලන්නේ. මග දෙපැත්තේ තියෙනම විස්තර කර කර ඉන්නවා. එයාට කවදාකවත් ඉස්සරහට යන්න වෙන්නේ. ඒ නිසා මේක පේන එක හොඳයි. මේක හොඳ දෙයක්. නමුත් අවුලකට හේතු කරගන්න එපා. ඔය මේ ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න එපයි කියලා අපේ සිංහල කතාවක් තියෙනවා. ඔය ලියන මල්ලක් ඔය ඔබ ඔබ බලන්න එපා මොනවද ඕක ඇතුලේ තියෙන්නේ කියලා. ඒකේ වෙන්නේ සතිය කැඩන්නේ. ඒකේ වෙන්නේ ආනපනෙ හිතපටින්නේ. ඒක ඒක ප්‍රත්‍යක්ෂ කරන්නේ. මේවා බලන්න යනකොට තමන්ගේ සතිය තියෙනවද? අරමුණේ හිත තියෙන තියෙනවනම් ඔයල බැලුවට පහානියක් නැහැ. නමුත් ඒක සාමාන්‍ය සිද්දම හොයන්න ගියාම සතිය ගන්න. ක්ෂණයෙන් පන්නනවා. වර්තමානයේ මොහොතේ නැහැ. අනේ ඒ දේ වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඊටමත් හොඳින් සති නිමිත්ත පවත්වාගෙන යාමේදී පාදයකින් පාදයකට මාරු වීමේදී බයිසිකලයක් පදවන කෙනෙක් පා මාරු කරන වාසේ පාදවල මාරු වීම ඊට සීරුවෙන් දැනේ. දීර්ඝ වේලාවක් සක්මන් කරන විට මුළු කයම පුදුම සැහැල්ලුවකටපත් වේ. ආවෙන ගතියක් දැනේ. මේ හැම විටම සති නිමිත්ත බලවත් වේ. සමහර අවස්ථාවල මෙසේ කරගෙන යෑමේදී සති නිමිත්ත ආනාපානය කරා යයි. සක්මන් භාවනාවේදී සති නිමිත්ත ආනාපානයට යන්නේ ඇයි? පහදා දෙන්න. නෑ එහෙම යන්න එපයි කියලා තහංචයක් නෑ. Tamanda තියෙන්නේ අපි වැඩි පටන් අරගන්න, වැඩි අවුලුව ගන්න පය වදින හැටි බලනවා. ඒකෙන් සතිය පිහිටියට පස්සේ එතන දැනෙන මේ වායුකම කායේ තියෙන කාය ප්‍රසාදය පඨවි ධාතුවේ ගැටීම නිසා පතුලෙන් දැනෙන සංනිවේදිත දිහා බලනකොට නාසයේ තියෙන කාය ප්‍රසාදය වායෝ ධාතුව ගැටීම නිසා ඇතිවෙන සංනිවේදනයත් වැටෙන්න පටන් ගන්නවා. මේකටම මේක අතුරු බලයක් වශයෙන් හම්බ වෙනවනම් අපිට ප්‍රශ්නයක් නැහැ. අතනක් දැනෙනවා මෙතනක් දැනෙනවා දැන් දෙපොලක දැනෙනවා. මේක පළවෙනි වශයෙන් අය පය දැනීමට බාධාවක් නම් විතරක් අපි මේක ගැන කටයුතු කරන්න. ඒකට කියන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලා එක තැනකට හිත යොදලා එතන සතිය පිටුවට පස්සේ හිමීට ෆවුන්ටන් පෑනක් ඩොටින් පේපර් එකක් උඩ තිබ්බහම චිතකෙන් පටන් ගන්න හිමීට චින්ත බින්දුව පැතිරෙනවානේ. ඒ වගේ තමයි සතිය කොතනින් පටන් ගත්තත් ඒකේ ස්වභාවය තමයි පැතිරෙන්නේ. පැතිනකොට විවිධ දේවල් පේනවා. ඒවා ඒ ලැබෙන අතිරේක ලාභ කරදරයකට ගන්න එපා. තමන තේරුම් ගන්න පෑන තාම බ්ලොටින් පේපර් එකේ තියෙනවා. ආයෙනම් මට ප්‍රශ්නයක් නැහැ. හිත එන්න එන්න ලොකු වෙනවා. ඒක විවිධා විශේෂයෙන් පැදුරෙනවා වගේ දිගහැරෙනවා. දිගන්නේ ගන්න ගොඩක් තොරතුරු වෙනවා. නමුත් ඒ එනේ අර පටන් ගත්ත තැනට හානි කරන්න දෙන්න එපා. මේක ගමේ උපමාවට කියන්නේ ඉස්සල්ලාපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු කරගන්න යන්න එපා. මොකද අඟේ ඉඳලා කන කනවා පස්සේ. ඔය උපමා දෙක එකට යන්නේ. ඒ නිසා ඉස්සල පටන් ගත්තේ කණෙන් කනේ ඉඳලා යන්නේ. පස්සේ අඟ එනවා. අඟ ලොකු කරන්න ගියොත් හරියන්නේ. ඒ නිසා අපි පටන් ගත්තේ සක්මනත් එක සක්මන යන කරන ආනපාන පේන එක අතිරේක ලාභයකට ගන්නද. නමුත් ඒක ආනපානේ වඩා හොඳයි කියලා ආනපාන මාරු කරන්න යන්නත් එපා. ඒක ඇයි කියලා අහන්නත් එපා. කරදරයක් කරගන්නත් එපා. මේ මාගේ ප්‍රධාන නිෂ්පාදනය යන අතරට වෙන අතුරු ඵලයක්. ඒ විතරක් නෙවෙයි ඇඟට හුලං වදින හැටි ඒ වගේම ශබ්ද අහන ගමන් අහන මේ වම දකුණ කරන්න පුළුවන් බව රූප බලන ගමන් මේක කරන්න පුළුවන් බව හිතවිලි හිතන ගමනුත් මේක කරන්න පුළුවන් බව දැනීම අමතර කරදරයක් කරගන්න බෑ හිත කරදර ගන්න යන්න එපා එයාට කියන්නේ බයිසිකලයක් පදින ගමන් අද්දකින් අල්ලන පදින්න තමයි ඉගෙන ගන්න එපා ඌ එනකොට එක අතක් අතලා සිගරට් එකක් බිබී යන්න ගියට ප්‍රශ්නයක් හැප්පෙන්නේ නැත්තම් ඔය සිගරට් බොණ්ඩයි කියලා ටෙලිෆෝන් කරන්න යනමනම් කියලා හප්පගත්තොත් නම් එහෙනම් අමාරු. ගමන යද්දී ඔය කතාවක් අතහැරියට ප්‍රශ්නයක් නැහැ. ඒ යදී වෙන වැඩක් කරන්න ගන්නවා. ඔයාලා දැකලා තියෙනවද මේ පොල් පොල් පොල් කඩන උණක එක්ක කරේ බැලන්ස් කරගෙන යන බයිසිකල් පදින මිනිස්සු. පොල් කෙකෙන් පොල් කඩන්නේ උණගස් පහක් මේ මේ ෆෝල්ඩ් එක විතර දිග ඇති බැලන්ස් කරන බ්‍රේක් නැහැ. බයිසිකලේ බ්‍රේක් නැහැ. මෙහෙම ගිහිල්ලා සයිඩ් එකේ පාරට දානකොට බලනකොට පේනවා මීයාකාට මොන සාතිකේ දුන්නත් මදි. මේන් රෝඩ් එකේ ගිහිල්ලා බ්‍රේක් නැතුව අර බැලන්ස් එක දාගෙන හොඳට අරගෙන යනවා. වාහනයක් එනවා උදු පාර දිගේම ටිකක් දුර යනවා. වෙන කරණ තැන බ්‍රේක් නුත් නැහැ, සිග්නල් දාන්න විදියකුත් නැහැ, අත් දෙක මිහිර වෙලා ෂෝක් එකකට බැලන්ස් කරනවා. හිරි වැටෙනවා ඇඟ ඒක දිහා බලනකොට ඒ නිසා ඉස්සල්ලාම බයිසිකල් පදින දවසේ පුළුවන් වෙයි හිතනවාද ඕගොල්ලන්ට උණ උණ ගමපු හක් අරගෙන කරේ තියන බයිසිකල් පදින්න පුරුදු වෙන්න. බ්‍රේක් නැති බයිසිකල් එක. ඒව බෑ. පුරුදු වෙනකොට පුරුදු වෙන්න හොඳ බයිසිකල් එක ටිකෙන් ටිකෙන් ටිකෙන් කතා කතා කරලා පස්සේ බ්‍රේක් නැති බයිසිකල් පදලා පුරුදු වෙලා පස්සේ උණ බඹු භාගොත් කරේ තියන යන්න බැරි නෑ. ටික ටික පුරුදු කරනවා. ඒක ක්‍රමයෙන් එන එක. අයින්සාව සක්මන හරියාගෙන යනකොට ආනපන පෙනේ. එහෙම තමයි පස්සේ රූප බලන ගමන් සක්මන් කරන්න හැටි කරගන්න. එහෙම තමයි සද්ද අහන ගමන් සක්මන් කරන හැටි ඉගෙන ගන්න. එහෙම තමයි හිතවිලි එන ගමන් සක්මන් කරන හැටි කරන්නේ. නමුත් ප්‍රධාන પરමාර්ථය බහැපු කාරණාව අමතක කරන්න එපා. මුලින් ආපු කන අමතක කරන්න එපා. පස්සේ ආපු අඟ ලොක් කරගන්න එපා. එතකොට ඒකට කියන්නේ ගුණ මකුයි කියලා. මක්ඛෝ. මකු ගුණය අර මුල් ලිච්චිය එකට පාවා දීලා දෙවෙනියෙනිව ලොක් කරගන්න ගියොත් ඒක එච්චර හොඳ ගුණයක් නෙවෙයි. ඒ නිසා සක්මන යන්න අරින්න ඕන දෙයක් තේරෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ මා ඊයේ දිනේදී ආනාපාන සතියේ කිසිදු බාධාවකින් තොරව හොඳින් කරගෙන යාමට හැකි විය. හිත පැය දෙකමාරක කාලයක් කිසිම අරමුණක් නැතිව පැවැත්වීමට හැකි විය. ශරීරයේ කිසිදු වේදනාවක් හෝ ශරීරයක් නැති තත්වයක පැවතිනි. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් අසන පිළිතුර නම් හිත නොකඩී පැවතිය හොත් එසේ දිගටම තබා ගැනීමදයි මා අසන ප්‍රශ්නේ. මට ඉන්නේ පැය දෙකමාරක් ඉන්න පුළුවන් දිගටම ඉන්න පුළුවන්ද කියන එක වෙන්න තියාන වැත්තේ. ඉතින් මෙහෙම කිව්වොත් පැය දෙකමාරක් ආනාපානේ භාවනා කරා. බැරි වෙලා හරි සතිය පිටවන්න බැරි වෙනවා කියලා ආනාපානේ නතරුවොත් මොකද වෙන්නේ? සතියෙන් බලන්න බෑ කියලා හුස්ම ගන්න එකව නතරුනොත් මොකද වෙන්නේ? මලේ ලෙඩා මලේ නම් සතිය නැතුනට හුස්ම යනවා. ඒක නිසා බේරුම් ගන්න වෙන බෑ දෙකක් නැති එකේ පැයක් ගත්තා. පැය එකමාර කරත්තා. දෙක ගත්තා. දෙකමාර කරා. ඒකේ යනවා. ඊට පස්සේ දැන් පැය දෙකමාර පස්සේ නැගිටලා පස්සේ බලන්න. නැගිටලා පස්සේ සතිය පවත්වන්න බැරිද කියලා. ඉරියව්ව වෙනස් වෙලා. ආනපනේ නෙවෙයි. සක්මනේ එතකොට දෙකමාර කියන අර පරියන්කේ ඉඳගෙන භාවනා ශාලාවෙම ගන්න ඕනේ සතිය කියන එක. එතනින් පටන් අරගෙන වුණාට පස්සේ හුස්මේ හරි, තබ පය තබන එකේ හරි, අතට අහුවෙන දේක හරි සතිය පවත්නවා නම් අන්තිමට තේරෙයි මේ පුරුදු කෙරුවට පස්සේ සතිය කඩන්න බෑ. කැඩෙන්නේ කියවන්න සමිද්ධි සූත්‍රය. කියවන්න බුදුරජාණන්සේගේ කිම්මූලක සූත්‍රය හැම වෙලාවෙම සතිය තියෙනවා අපි දන්නේ නැහැ. සතිය නැති එකම චිත්තක්ෂණයක්වත් නැහැ. ඒ සූත්‍ර දෙකේම කියනවා සතාධිපතිය සබ්බේ ධම්ම ලෝකේ තියෙන හැම හිතකම සතිය අධිපති කිය. අපි මේ අපි පාහර ගමට වෙන වෙන දේවල් වලට අධිපතිකම දීපුවම සතිය පච වෙනවා. මොකද සතිය නැති එක චිත්තක්ෂණයක් නැහැ. ඉසල පටන් ගන්නකොට නම් තියෙන සතිය නෑ. ඒක මේ පිට රටින් ආයෝජනය කරන්න ඕනේ. විදේශ විනිමය ඕනේ කියලා පටන් ගන්නෑ. හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. මේ අනම් අනං වලට හිත දාන නිසා තමයි මේ සතිය මෙච්චර වැද්ද ගන්න අමාරු. වද්දාගත්තට පස්සේ මේක බහිලා යන්නෙම නැහැ. ඒ ඥානපෝනික හමුතු කියලා තිනවා මේ සතිචෛසික ඊටාම කුල ඇති. ඊටාම ලැජ්ජිතයි. ඇතුළට බබලන එකක් මිසක් කියාපාන එකක් නෙවෙයි. ඉතින් කවදා හරි බුදු කෙනෙක් ඇවිල්ලා කරන්නේ මේ 50 දෙනෙක් ඉන්න චෛසිකේ සතියට ඇවිල්ලා කියනවා උඹ සභාපති වියන් කියලා. බුදු කෙනෙක් එනකන් එයාට සභාපතිකම නෑ. සද්ධාව සභාපති වෙනවා. වීර්ය සභාපති වෙනවා, සමාධිය සභාපති වෙනවා, ප්‍රඥා සභාපති වෙනවා. ඒව ඔක්කොම කිසිම විශ්වාසයක් නැති චෛතසික. සද්ධාවේ ඒ විල යන්න පුළුවන්. වීර්ය ඇවිල්ලා යනවා. නමුත් සතියට කවදා හරි දුන්නොත් මුල් තැන ඒක අපුටුවෙන් කවදාවත් බහින්නේ නැහැ. ඉත්තෑයකට කබල්ලාය ගිහලා මුත්තා බලනවායි කියලා කතාවක් තියෙනවා. ආන්නේ වගේ තමයි සතිය. ඒ නිසා සතිය කොහොම හරි නග්ගව ගන්න පුටුවට කද්දාවත් යන්නේ නැහැ. ඕගොල්ලෝ හිතුවට ගියයි කියලා සතිය ගිහිල්ලා නැහැ. පැය දෙකමාරකින් සතිය නැති උනායි කියලා දැනගන්නේ මොකෙන්ද? ඒත් සතියේ. මට පැය දෙකහන් පස්සේ සතිය නැති උනායි කියලා කොහොමයි කියන්නේ? පැය දෙකහන් පස්සේ මට සතිය නැතුණයි කියලා මොකෝ මේ BBC news වලට කියනවාද? එහෙනම් මේ සැටලයිට් එකකින් ඇවිල්ලා කියනවාද? ඒ උඹලගේ සතිය නෑ කියන්නේ නෑ තමන්ම තමන්ටම තේින සතිය නෑ කියන්නේ. ඉතින් සතිය මට තියෙන එකම ප්‍රශ්නේ සතිය තියෙනකොට සතිය තියෙන බව දැන ගැනීමද උතුම් නැත්නම් සතිය නැතිකොට නැති බව දැන ගැනීමද? මොකද හිතන්නේ? සපය දෙකමාරට පස්සේ තමයි ඇත්තටම සතිය ඇවිල්ලා තියෙන්නේ. හොඳ ඒක. ආන්නේ විදිහට දැම්මට පස්සේ බලන්න පුළුවන් නම් බඩ පිණුම් ගහන්න පුළුවන් නම් වතුර කිමි දෙන්න පුළුවන් නම් ගහකට නැගලා බලන්න සතිය කරනවද කියලා? නිකම් මං කිව්වතිවුරු වෙනකන් නගින්න එපා ගසන්න එපා මම මේ මං කිව්වට පටලව ගන්න එපා වතුර කිමිදෙන්න යන්නත් එපා නිකන් කිමිදිලා බලන්න සතිය කඩන්න පුළුවන්ද කියලා එදාට ඔයගොල්ලන්ට තේරෙයි අපි සතියට සැලකෝ සතිය කවදාකවත් අපිට නොසලකා ඉන්නේ එක දවසක සතිය පිහිටුව ගත්තට පස්සේ කප්පට නිවන් දකින්නකන් සතිය කවදාවත් අපි අමතක කරලා යන්නේ ඒකයි මේකට අපි මේ දවස් ගණන් සති ගණන් දීලා සත්‍යයක්ම සතිය විහිටවන්නේ ඒකයි. බය නැතුව ගියේ. ඒක කිසිසේත් නෑ ගලේ ගැහුවත් කරකෙන බඹරයක් මේ සතිය කියන්නේ. ඒ නිසා පැය දෙකමාරට පස්සේ සතිය නැති බව දැනගත්තේ කොහොමද කියලා දැනගත්තොත් තේරෙනවා. ඒකටත් බුක් කීපින් තියෙන පොත් ලැබීමක් වෙලා තියෙනවා. අනිත් දවසේ බලන්න සතිය සතිය පැය දෙකකට පස්සේ සතිය උසර පොළවේ ගහන්න වීදුරු බාණ්ඩක ඒකල බාන්න දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. টොප් එකට සතිය තියෙනවා. සතිය කියම ඵලයන් බෙන්න එපා ගෙදෙට්ට කියලා අනේ එපා යන්න අනේ එන්න කියලා යගේ තේනවා. එදාට තේරෙනවා අර ආයෝජනය කරපු සතිය මරණ මොහොතේදී ඵලයන් කිව්වත් නැහැ. ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ කවදාවත් ගුණමක් නැහැ. අවශ්‍ය කෘත්‍ය කරලා දෙනවා. ඒ නිසා අපිට දරුවෙකුට දෙන්න තියනවා නම් අම්මා අප්පට දෙන්න තියනවා නම් ඥාතියෙකුට දෙන්න තියනවා නම් සහලී මිත්‍රයෙකුට දෙන්න තියනවා වටිනාම දෑවැද්ද ඔච්චරයි මොකද මිනිහා නිවන් දකින්න කම් මේක උදව් කරනවා. ඒ නිසා ගිහිල්ලා බලන්න ආපහු ඉන්න තැනක මෙහෙන් ගිනිච්ච සතිය මෙහාට එවන්න තැපල් කරලා පුළුවන් නේද? ඒ වන්දිසාංශේ භාවනා කරලා යනකොට කියනවා මේ කොහොමද දැන් හිටපේ කොහොඳද? හොඳයි. කවදද හොඳම භාවනාව උනේ? ආවල් දාසංශ මේවා টොප් එකට ගියා මේවා. ඒ ටික මට දීලා යන්න බැරිද කියලා. දැන් මේ පන්දිතාරාමේදී මේක ඇති කරගත්තේ යනකොට දීලා යන්න බැරිද කියලා අහනවා. ඉතින් සායඩොල්ලිස දෙන්නත් බෑ කියන්නත් බෑ දෙන්නත් බෑ. කාටවත් තොරකම් කරන්න බෑ. ඒ නිසා දෙකමාර කියලා මේ කාල සීමාව හිත පටු කරන්න එපා. බලන දවසේ හැම වෙලාවෙම හැම උදේ නැගිට වෙලාවෙන් රැයට නිින්ද යනකම් අදිස්ථාන කරනවා. මම අද මුළු දවසේම සතියකින් ඉන්නවා. එදාට තේරෙයි අපි බුද්ධ පුත්‍රයෝ. අපි බුදුහාමරගේ දූත්‍රිකාවෝ. අපි යෝගාවචරයෝ. කැඩෙන එක තියෙනවා ටිකක්. මොකද හිටින ගතිය වැඩි වෙච්ච දවසේ සුද්ධයි. වැඩේ පිරිසුදුයි. ඒ නිසා දෙකමාරට වැඩි වැඩි කරන්න යන්න බෑ පුළුවන් නම් අඩු කරන්න බලන්න මොකද වෙන්නේ කියලා. ආයෙ අඩු කරන්න බෑ. හැංගිලා ඉඳලා වෙන මිනිහා ආයෙ hinaවි වෙනවා. මම ගියා කියලා කිව්වට බෝරු කරේ උන්න ආපවාවයි කියලා. එච්චරයි කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී මා වම ඔසවා තබ ඔසවා තබා දකුණ ඔසවා තබමි යනුවෙන් සිතමින් යද්දී සිත විසිරුණු අවස්ථා ඇත. එෙහිදී යලි බොහෝ වේලාවකට සිත පාලනය නොවේ. මෙහිදී මා කුමක් කළ යුතුද යන්න කරුණාවෙන් පහදා දෙන්න. පෙරුවන් සරණයි. මේ මේ උඩ අතු අල්ලන්න ගිහිල්ලා තියෙන්නේ මේ වචන වල බලනකොට නම් ඉස්සල්ලාම ගිහිල්ලා සක්මන අපිට මේක සක්මන් කරනවා සක්මන් මුණ දාලා හිටගෙන ඉඳග හිටගෙන බලන්න මම දැන් මෙතන හිටගෙන ඉන්න බව සමබරව සෑහළුව ඉඳගෙන හිටගෙන ඉන්න පුළුවන්ද කියලා. හිටගෙන ඉන්න පුළුවන් නම් මැරෙලා නැති බව තේරෙයි. නිින්ද ගිල නැති බව තේ හිටගෙන නිින්දයක් නැහැ නේ සමහරලාට. එහෙම නැත්නම් හිත අසත්‍යමත් නැති බව දැනෙද්දී ඒකට දැනගන්න මේ හිතගෙන ඉන්නවා තේරෙනවා. ඔය හිත විසිරී ගියාම කොයිද ඒ වෙලාවේ? හිතගෙන ඉන්න බව දන්නවනේ. ඊට පස්සේ සාමාන්‍ය වේගයට එහාට මෙහාට ඇවිදින්න වැදින බණ දැන් හිතගෙන ඉන්න ඉරියව නෙවෙයි ඇවිදින ඉරියව කියලා තේරෙනවනම් අය ඒකදී පුරුදු කරන්න බෑනේ. ඇවිදින බව දන්නවා. මේ ඔසවනවා අමෝසවනවා තබනවා දකුණු ඔසවනවා තබනවා කියන්නේ තර්ඩ් ගියර් එකේ ස්ටාර්ට් කරන තමයි මැෂින් එක එන්ජින් එක ඒක නෙවෙයි එන්ජින් එක ස්ටාර්ට් කරලා ඉස්සලා ෆස්ට් එකට දාලා ඉන්න ඊට පස්සේ සෙකන්ඩ් එකට දාන්න ඊට පස්සේ තර්ඩ් එකට දාන්න මේ තර්ඩ් ගියර් එකේ එන්ජින් එක ස්ටාර්ට් කරලා දාන ස්ටාර්ට් වෙන්නේ ආයේ පොඩි එකෙක් වගේ ඇවිදින්න දන්නේ නැති කෙනෙක් වගේ හිට ගන්න හිත අවුල් වුණා නම් හිට ගන්න හිට ගන්නවා නම් මම දැන් මෙතන හිටගෙන ඉන්න බව දන්නවද ඒකේ අවුලක් තියනවද මේ මම නෙවෙයි මගේ ඉන්න තැන වෙන කෙනෙක් ඉන්නවයි කියලා හිතනවාද? එහෙනම් මේ හීනයක්ද? නැත්නම් මේ නිින්ද ගිහිල්ලාද නැහැනේ. ඒකට අවුලක් නැහැ. ඊට පස්සේ එහාට වෙන්න ඇවිදින්න දැන් හිතගෙන නෙවෙයි ඇවිදිනවා. ආ ඊට පස්සේ ගියාට පස්සේ දැන් යටි කය දන්නවා. මම දකුණ දන්නවා. වම ඔසවන තබන දකුණ ඔසවන තබන කියන එක සම්පූර්ණ වැරදි. මෙනෙහි කිරීම ක්‍රමයක් මෙනෙහි කරන්න එපා දිග වචන දාලා. මෙනෙහි කරනකොට එක්ක වම දකුණ එහෙම නැත්නම් ඔසවනවා තබනවා. ඉතාලම කෙටි හුරතල් වචනයක් ගන්න මෙනෙහි කරන්න. වම ඔසවන තමන. වම දකුණ ඔසවන තමන. වම දකුණ දෙක ඕනේ ඔසවන තමන කරනවා. ඒක පටලවුණාට පස්සේ ආයෙ බිමට බයි. බිම හිටගෙන බලන්න. ඕන වෙලාවක සක්මනේ හිතවිලි අධික වුණා නම් ඇවිදින්න එපා හිට ගන්න. හිටගත්ත ගමන් තමන්න දෙන්න බඳන් ඉතින් ආපස්සට යන්නේ. ඒක උපමාවට කියනවා අලිතලක් කැලේ ඉඳලා එකක් අයින්නකොට කොහෙන් හරි අනතුරක් ආවොත් හැම අලියෙක්ම නිස්සද්ද වෙනවා. එතකොට මහයතා ඌ හොඳේ උඩට දාලා චෙක් කරලා බලනවා කොයි පැත්තෙන්ද මිනිස් කඳක් එන්නේ කොයි පැත්තෙන්ද සද්දයක් එන්නේ කියලා එයා බලනකන් අනික් කට්ටිය සද්ද කරන්න හොඳ නැතිලු. එතකොට පොඩි පැටව් එහෙම කොළාතු කඩන්න ගත්තොත් තුන්න ගහනවලු. ගහලා උන් රළ මැදට ගන්නවලු. නිස්සද්ද කරලා මහයතා කියනවා ඊට පස්සේ දුවනවද එනකට ගහනවද කියලා. ඒක එයා කරන්නේ. එතකම්ම ඇත්තරල නිස්සද්ද වෙන එකලු ඇත්ත කියලා. දැන් ලංකාවෙම ලංකා මනුස්සයන් මොනවාට හදිසියක් වෙච්චා මොකද වෙන්නේ? තිබුණටත් දෙටි කලබල වෙනවා. බෝම්බ ගහන මිනිස්සු ඉස්ලාම කරන්නේ බොරුවට බෝම්බයක් ගහනවා. ගහපු ගමන් මිනිස්සු කලබල වෙලා එතන දුවගෙන යනකොට දෙවෙනි එක දීපුවාම හත්ත වරිගෙම ඉවරයි. කලබල වෙන්න නෙමෙයි අපිට උගන්න තියෙන්නේ මොනවාට වෙච්ච ගමන් පොඩ්ඩක් නතර වෙන්න. නතර වෙන්න මගේ ඒක හොඳටම අවුල් හිටගෙන ඉන්න වෙලාවේදී. හක්පන් නතර කරන්න. හිටගෙන ඉන්න. ආයෙ හිටගෙන ඉඳලා හරි ගියා නම් නිකන් ඊට පස්සේ ඇවිදින ගමන් බලන්න ආයෙත් සමතුලිත බා. ඊට පස්සේ වම දකුණ යන. ඊට පස්සේ ඔසෝන තබන යන. ඒකට ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් මේ පටන් ගන්නකොට ඔසෝන යවන තබනවා කියලා පටන් අරගත්තොත් ඒ කියන්නේ පැහැදිලිවම අපි උඩාතු අල්ලන්න ගිහිල්ලා තියෙන. එතකොට වැටෙනවා. ඒ නිසා මෙනෙහි කිරීමේ ක්‍රමය වරදාගෙන ගිය ගමනක් කියලා තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හුස්ම ගැනීම පිට කිරීම සම්බන්ධව නිහඬව බලාගෙන සිටීමේදී මුළු කයෙම තනින් තන ස්පන්දන වන බව දැනියයි. එසේ දැනුණත් හුස්ම ගැනීම පිටකිරීම ගැන මෙනෙහි කිරීමට හෝ බලා සිටීමට පුළුවන්. කයේ සෑම ක්‍රියාකාරීත්වයක්ම හුස්ම තමා වෙන. කයේ සෑම ක්‍රියාකාරීත්වයක්ම හුස්ම සමග පවතින බව දැනෙන අතර මුළු කය දෙසට බැලිය යුතුයද? පහදා දෙන්න. අන්තිම වාක්‍ය විතරයි අවුල හොඳ ලස්සනට ලියවිලා තිනවා. හුස්ම බලද්දී කම්පන චංචල පේනවා. නමුත් කම්පන චංචල හරහා මෙනෙහි කරන්නත් පුළුවන්. බලාන ඉන්නත් පුළුවන්. ඒකට හුස්ම පේනවා. ඒතකොට පේනවා සියල්ලම සිද්ධ වෙන්නේ හුස්ම නිසා කියලා තේනවා. ඉතින් කය කියන්නේ හුස්ම කියන්නේ දෙකම එකයි ඒ වෙලාවේ. ඒකට කියනවා ආශ්වාස ප්‍රශ්වාසම් කය කියලා. නැත්නම් කාශ්වාස ප්‍රශ්වාස මුලුල්ල කියලා කියනවා. ඒකට කය දිහා බැලුවත් එකයි හිත මේ ආනපන දිහා බැලුවත් එකයි කම්පන සංඥා බැලුවත් එකයි සතියට අඛණ්ඩව පවතින බාධාවක් නැහැ. ඒ සතිය පවතින්නේ කය දිහා බලලාද ආනපන දිහා බලලාද කම්පන චංචල දිහා බලලාද කියලා ප්‍රශ්න නැහැ. අපේ ගමේ කතාවක් තියෙනවා. තෝ කාගෙන් කෑවත් කවන්නේ මට අප්පා කියනවා. එච්චරයි. මොකෙන් හරි ගමන් නැහැ සතිය තියෙනවා නම් ඒක බල්ලා මැට්ටෙන් මේනවත් ප්‍රශ්නයක් නැහැ මීවල්නවා නම් එච්චර නෝන කරලා තියෙන දැන් මේ වෙලාව බලන්න ඕනේ කය දිහාද කම්පන චංචල දිහාද ආනාපානද කියලා මේ අතිරේක ලාභයයි ප්‍රශ්නයක් කරගන්න මේ සතිය යද්දිනේ සතිය කැඩුනා නම් මම හිතනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක නිසා මේ ලැබෙන ලාභ භාවනාවේ හම්බෙන මේ අතිරේක ලාභ ප්‍රශ්න කරගන්න ගත්තොත් දෙයියෝ උනත් දෙන එකක් නෑ මිස දෙන දෙනදී අනා ගන්නවා ආයුධයත් එක්ක පොරපදන වඩුවෙක් වා. දෙයට බණ්ඩර පටන් ගත්ත වෙලේ ජීදී අතිරේක ලාභ හම්බ වෙනවා නම් ඒකත් ජයසිරි මංගලම් කියලා අනේකනේ තියෙන්නේ. සතිය තියෙනවනේ. එනිසා මේ මුළු ප්‍රයත්නයම අපේ මේ අරමුණ කර නතු වෙන්නවක්වත් අරමුණ අතර වර්ගීකරණය කරන්නවත් නෙමෙයි ගත්ත සතිය. එක දිගට කමේ දිගේ ඇවිදින්න වගේ යන්න පුළුවන් නම් ඔයිට වැඩිය ගොඩාක් විවිධාංගීකරණය වෙනවා. වගේ කම්පන චංචල ආනාපාන ස්කය විතර නෙවෙයි සද්දත් අහන ගමන් ওই මල්ලට මේකක් දාතයි. වේදනාව දැනන ওই මල්ලටම දාතයි. හිතවිලි එන ওই මල්ල ප්‍රශ්නයක් නයි මල්ල තියෙනවා Taman යන එකයි තියෙන්නේ. මෙව්වගෙන් කරදර ගැනීම තමයි පෘථජ්ජනයාගේ විනෝදාංශය. ඒකට තමයි කියන්නේ අසුතවත් පෘථජ්ජනය. මේ කරදර නොගෙන යන එක තමයි සත්පුරුෂ ගුණය කියන්නේ. සුතවා ආර්ය ශාවකෝ කියන්නේ. කරදර කරන්න කවුරු ආවම අපිට මොකෝ? දැන් මං ගත්ත සතිය යනවා. මට අපුඩි ගහුවත් එකයි කවුරු හරි මට බැන්නත් එකයි මගේ ගමන මං යන එකයි තියෙන්නේ. අනිත් වගේ මේ අතිරේක හම්බ වෙන හැම දෙයකම නතර වී හොය හොය යන්න හදනවා කියලා කියනකොට මූලික තේමාව දන්නේ වර්ධනය කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ ප්‍රමුඛතාවය දන්නේ. එතකොට මේ ප්‍රශ්න මතුවේ. හැබැයි මේ බරපතල දෝෂයක් නෙමෙයි මේ ප්‍රශ්නයක් අහන එකේ. හොඳ තොරතුරු සෝගයක් දීලා අන්තිම වාක්‍යයේදී තමයි පොඩි පටලැවිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. එහෙම සැක කරන්න එපා. Taman ගත්ත සතිය දිගට යනවනම් ඒකට හම්බෙච්ච අතිරේක ලාභ දැනගෙන දිගට සතිය දිග යන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කිරීමේදී পায় පිටුපසට යාමට පටන් ගනී. එසවීම අපහසු වේ. නැවතීම සිදු වේ. කල යුතු වන්නේ කුමක්ද? විලංගු ගැහුවා වගේ සමහර නිකන් උස්සලා තියන්න බැරි තරම් වගේ පය නිකන් කොර වෙන ගතියක් තියෙනවා. පය නොගියට ඉස්සරහට සතිය යනවනම් පිටගෙන හිටියම් මොකෝ. පස්සෙන් පැත්තට දක්වම් කරාම් මොකෝ. පස්සට යනු පස්සට බලයන් මට මොකෝ මම දතියනේ ඕනේ කරන්නේ මට මට මේ ඉස්සරහට යන්න ඕකත් මේ වෙලාව ඉක්ර මෙච්චර ඇවිදින්න කියලාවක් මොකක්වත් නෙවෙයි ඕනේ කරන්නේ. අපි මේ මැක්සිමයිස් කරන වර්ධනය කරන හදන්නේ මොකද්ද කියලා දන්න උගේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. පස්සෙන් පැත්තට ගියාම මොකෝ. අර මේ මාතර හිටියලු මිනිස්සේ අමු චණ්ඩියල් පුළුවන් කාලේ ඊලන්දාරි කාලේ අන්තිමට පාකින්සන් ඇවිල්ලා අඩියක් ඉස්සරහට යනකොට පස්සට යන්නේ. නගරේ මැද මහා දවැන්ත පුරුෂයා කටින් කෙල වැක්කිරි වැක්කිරි ඉස්සරහට යන්න හදනකොට පස්සට යනවා. ඒ කිය මිනිසුන්ට පේනවලු එදා චන්දියා අද ඇඟ යන්නේ පස්සෙන් පස්සට. ඒ මනසට පැත්තකටලා ඉන්න හිත දෙන්නේ නැහැ. මොකද නගරෙම ඉඳලා තියෙන්නේ. ඉතින් මිනිසුන්ට පේනවා පුළුවන් කාලට බැරි දේකුත් නැහැ බැරි කාලට පුළුවන් දේකුත් නැහැ. සක්මන් කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අපිට කෙලින් ඇවිදින්නවත් බෑ. වෙනද නම් අපි කෙටි ධාවන තරඟ දිනනවා මීටර 100 දුවනවා දිනනවා අම්මා ඉස්සරහට දැන් සක්මන් කරන ගමන් පස්සෙන් පස්සට යනවා වගේ තේරෙනවා. හොඳයි. ඒ මොකද සතිය තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ශික්ෂා පද පිළිබඳවයි. දස සීලය සමාදන් වී සිටින අපට අත්‍යවශ්‍ය කරුණු සඳහා මුදල් පරිහරණය කිරීමට සිදු ඇත. මේ සීලය බාධා වීමට හේතුවක් වේද? මේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අත්‍යවශ්‍ය දේ මොකක්දම කියලා මට කිව්වොත් මට විතර විග්‍රහ කරතයි. ඒ අත්‍යවශ්‍යම දේ පොඩ්ඩක් නැත්තම් මං ගන්න එපා. මොකද ඒක මම ඕවා ප්‍රසිද්ධිය විස්තර කරන්න කියලා මට මේ ඉන්න ලංකාවේ ඉන්න ආමතුරු තේරම් බයින පටන් ගන්නවා. වාගන්න ඉරේ දාසේ දාගන්න මට ඕන කමන්නේ මේ මේ කෙනාට අත්‍යවශ්‍ය ප්‍රශ්න මං කියලා දෙන්නම් සල්ලි නැතුව කරලා දෙන්න මං කරලා දෙන්නම් ඒ අත්‍යවශ්‍ය දේ මං කරලා දෙන්නම් මේ කක්ක ගාගන්න එපා සිඤ්ඤෝ කවදාකවත් බඩගුණුනට තනකොළ කන්නේ තනකොළ කණ්ඩ හිතුනොත් සිඤ්ඤයාට ඌට ඕන තරම් කරුණු තියෙනවා හරක් තනකොළ ගෑවට සිඤ්ඤෝ තනකොළ කන්නේ ඒ නිසා අපි බුද්ධ පුත්‍රයෝ වශයෙන් බුද්ධ දුහිතෘ කාණ වශයෙන් දස සිල්වත් රකින්න බැරි නම් කන්නේ ණයට තෙය සංවාසයකට වැටෙන්නේ. ඉන පරිභෝගයට වැටෙන්නේ. බුදුරජාණන්සේ රජ කුලයේ ඉඳලා පැවිලා ගෙන්න දුන්නා. ඔය ජරාව නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒත් ජරාව කියලාම තමයි කියන්නේ. ඒසයි අත්‍යවශ්‍ය කාරණාව ගැන මම පුද්ගලිකව අප වෙනවා. ඒ දස සිල්පද රකීමේ අදහසින් යම් කිසි කෙනෙකුට අපහසුකටපත් වෙලා තියෙනවනම් මම පුද්ගලිකව අප වෙනවා. මම ඔක්කොටම මට වග වෙන්න බෑ. අනිත් ඔක්කොගම දසිල් වලට මම নমස්කාර කරනවා. මේ අත්‍යවශ්‍ය දේ නැතුව හරි අතු හරි රකින්නට. අවශ්‍ය කෙනෙක් යනවට පුද්ගලිකෝ කියන්නේ නැත්නම් චන්ද්‍රන්ට අවිල්ලා කියන්නේ මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ. මං පුද්ගලිකව අප වෙනවා. මොකද මං හරිය කැමැති true to type. ගියනම් ගියවයන් අටසිල් නම් අටසිල් වයන් දසසිල් නම් දසසිල් වයන් දසසිල් යන අටසිල් රකින්න යන්න එපා. අටසිල් දසසිල් රකින්න ගම අටසිල් රකින්න ගමන් දසසිල් වෙන්න හදන්නත් එපා. සමාදාය සික්කති සික්ඛාපදේසු. ශික්ෂාපදත් එක විහිළු කරන්න හදනවයි කියලා කියන්නේ මේ 230 කරන්න එක නෙමෙයි 33000. වැදුනොත් ආදාහනය කරන්න එම ඕනේ නැහැ. එතනින් ඉවරයි. සෙල්ලම් කරන්න එපා. ඒ නිසා ඊට වැඩිය හොඳයි අර අත්‍යවශ්‍ය කාරණා අපි සාහදමියන් වශයෙන් අපි හදා බෙදා ගමු. මට කියන්න අත්‍යවශ්‍ය කරන ප්‍රසිද්ධිය කියන්න බැන්නම් මම පුද්ගලිකව මට කියලා දෙන්න. මම පුද්ගලිකව වග වෙනවා. හරියට ඒ වගේ වැඩ කරලා තියෙනවා. හරියට කියලා දෙනවා මම බුරුමේ ඉන්න කාලයක ස්වාමීන් වහන්සේ මට කියලා මං කදානස් මම දායකයෙක් හොල දෙන්නම්. ඔබ වහන්සේ ඒ කණිපසේ මුදල් අයින් කරලා ඇවිල්ලා මට වැඩි වැඩි වැඩි බාලයි වැඩි මල්. ඒක ඔබ වහන්සේ කියපු නිසා මං ඒ ජරාව අයින් කරයි. මම අද හිඟා කාගෙන ජීවත් වෙනවා. පුදුම සතුටක් තියෙන මේ හිඟා කෑවේ. ඒක ඒක තේරුම් අරගත්තට පස්සේ ඔය මොන හම්බ කරන කන එක ආමුළු කෙනෙක් කියනවා යනවලු රබර් වත්තක් කරා යන ගමන් මට දායකයෝ නැන්නේ මේ රබර් කස් ටික තමයි මගේ දායකයෝ කිව්වා. රබර් වතුකාරයෝ. මේ දැමේ තමයි මගේ දායකයෝ කිව්වා. ඒ දායකයන්ට යටත් වෙන්න ඕනේ අපිට ඕන රබර් කිරි කපා ගත්තා, සල්ලි ගත්තා, ඩොලර් නම් ඩොලර්, රත්තරන් රත්තරන් පාවිච්චි කරා. ඒ තරමටම පිළිලා නැහැ සාසනය. නිසා කාටද අවශ්‍යතාවය තියෙනවා පුද්ගලිකව මම වග වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය කාරණේ කියන්නේ නැත්නම් මම නඩුව ගන්නෑ. මොකද මේ කමඨාන් සුද්ධ කරන වෙලාවක් මේක ඔය වගේ ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාවක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ අයතුලට සිත මෙහෙවා වාසය කිරීමේදී හුස්ම රැල්ල නාසයේ ළඟ කෙටි වේලාවක් පවතී. ඉන් අනතුරුව උදරයෙන් පටන් ගන්නා ක්‍රියා කිරීම ඉන් අනතුරුව උදරයෙන් පටන් ගන්නා ක්‍රියා කිරීම ශරීරයේ පුරා පවතී. මොහතකින් යලිත් ආනාපානයට යයි. නැවත වේදනාව ඔස්සේ බිඳීම් හටගනී. මේ මාරුවෙන් මාරුවට නිහඬව ආ වේගවත්ව සිදුවේ. ගලන ගඟක ස්වභාවයක් මතක් වේ. ඔහේ බලා සිටිමි. අනිත්‍ය මෙනෙහි කිරීම කල යුතුද නැත්නම් යම් වෙනසක් පිය යුතුද? පහදා දෙන්න. යම් වෙනසක් විය යුතුද? නෑ කිසිම වෙනසක් නැත්තේ නෑ. අනිත්‍ය මෙනෙහි කරන්නේ නැතුව වැටුනොත් ඒක තමයි නියම අනිත්‍ය. මෙනෙහි කළ වැටෙන අනිත්‍ය දුම් ගහලා ඉදකෝ කෙසෙල් කිදිවා. ඉදිල ගහේ ඉදිල නෑ. ගහේ ඉදිල නම් දුම් ගහන්න නැතුව ඒ ගහේ ඉදිච්ච ගහේ ඉදි දුම් ගහපු එකේ දෙක වෙනසක් තියෙනවද දන්නවද? ගහේ ඉදිච්ච ගහේ ඉදියේ තිත් ඇටෙනවා. දුම් ගහව කියලා කිව්ද තනි සුදු පාටයි. තනි කහ පාටයි. මේ ළඟදී මේ ලක් ඇවිල්ලා තිබ්බා. තිත් ඇටිච්ච කෙසෙකෙඩි කනවනම් පිළිකා සෛල දිය වෙනවයි කියලා. දුම් ගහපු කෙලෙදි ගෑවට ඒක දිය වෙන්නේ නැහැ. පිළිකා වැඩි වෙනවා. එනිසා ගහේ ඉදිච්ච කෙලෙදි ගන්න අනිත්‍ය නියමයක කියන්නේ මේක පේනකොට මේ නලියනවා, කම්පන, චංචල, ඒ මේ දිගට දිගට යනකොට අනිත්‍ය නැතුවෙත් මොන කරන්නේ? අනිත්‍ය ආවට පස්සේ මෙනෙහි කරත් අනිත්‍ය තමයි නැතත් වෙන්නේ අනිත්‍ය තමයි. ඒ නිසා ඒක යාටම ඔප්පු කරලා පෙන්වන්න හදන්න අමෝරාවෙන් කඩලා දුම් ගහලා අනිත්‍ය ගන්න එපා. ඒක නෙමෙයි අනිච්ච අනුපස්සනාව කියන්නේ. ඒ නිසා දැන් හොඳ තැනක ඉන්නේ. හොඳ ලස්සන බහන යන ඕම විවසීමෙන් දිගට දිගට කරගෙන යන කරන යනකොට තමයි දෙලේ ඇතිව නැති වෙන බව විපරිණාමයේ නිට්ටය ප්‍රතිපක්ෂ භාවය අනිත්‍ය භාවය කියන්නේ මේ ගොජේ තමයි. එහෙන් ගොජ දානවා මෙහෙන් ගොජ දානවා ඔකට ඔය එහෙම පේන්නේ නැහැ. ඒතකොට නිත්‍ය සංඥාවට ඉඩ නැති වෙච්ච දවසේ අනිත්‍ය සංඥාවක නම කිව්වත් නැතත් ඕක අනිත්‍යම තමයි. නම කියලා ගත්තොත් අමෝරාවෙන් කඩලා දුම් ගැහුවා. ඒවා ගහියේ බඩු නෙවෙයි. ගහියේ බඩු තමයි හොඳ එක. නියම අනිත්‍ය එනකම් මේ අනේකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී යම් අවබෝධයක් ලැබුවා නම් නැවතය නොලැබෙනවා සීම භාවනා අවස්ථාවේදී ඇති වූ යම් යම් වේදනාද නැවත ඇති නොවන්නේද මේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තව දවස් තුනකට භාවනා කරලා මටම කියන්නකෝ අදිශ වෙන දැනන මම කියන්නේ දැන් නැති වෙච්ච වේතන ආවද තිවිච්ච ඥාන ටික ඔක්කොම දැන් ෆයිල් එකේ ලස්සනට මේ ගණු වෙලා තියෙනවද අදිශෙන් ඕනේ මගේ ළඟ තියෙන account බලන්න නැතුව තව 13 හතර භාවනා කරපුවම තේරෙයි අපිට ඕන කරලා තියෙන මේ ඔක්කොම නිත්‍ය සංඥාවට දාලා ලැමිනේට් කරලා බැංකුවේ තැම්පත් කරලා gediya විටින් ගෙනියන්නයි ඕනදී ඒ මොකක්වත් නැහැ අනිත්‍යර ලක් වෙන්නේ නැති මොනම දෙයක්වත් මේකේ නැහැ ඒ නිසා මේ මතුවේගෙන එන අනිත්‍යයට <clears throat> නිත්‍ය සංඥාව රිංගවන්න හදන ප්‍රශ්න. නිසා වේදනාවේ යයි ඥානෙයි යයි කොයි එක ආවත් කමන්නේ. පණ තීර බව තේරෙයි. මැරිච්ච නැති බව තේරෙයි. ක්ලාන්ත වෙලා නැති බව තේරෙයි. ඒක යනවා ඔය ඔක්කොම ASCII. ඒ නිසා මෙවට හදිස් වෙන්න එපා. අනුගේ වහල වැඩකුත් නැහැ. තව දවස් ගානක් තියෙනවා භාවනා කරන්න. භාවනා කරනවා Tamanට මොකද ඒ ප්‍රශ්න හොඳට මතක තියාගෙන අන්තිම දවසේ Tamanගෙන් මහන්න. එතකොට උත්තරේ තියෙනවා. අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සතිය කරගෙන යෑමේදී හුස්මවල ස්වභාව ලක්ෂණ යන් ප්‍රකටව දැනේ. වරන් ඇතුළේ තියෙනවා සීත උණුසුම ආදිය. මෙහිදී සිත නිමිත් සමා වෙන්න. මෙහිදී සති නිමිත්ත හුස්මෙහි පවතින අතර ඇය භාගයක් පමණ කරගෙන යන විට හුස්මවල බිඳී යාමක් දැනේ. මේ බිඳී යාම දෙස ප්‍රේක්ෂාවෙන් බලා සිටින විට සිත උඩු අතට ගමන් කරයි. මෙහිදී හුස්ම ඊතා සියුම් බව ප්‍රකට වේ. මෙහිදී කය කතරම් සැහැල්ලුද සැහැල්ලු වෙනවාද කීවොත් ලොකු බැලුමක හුලං පිට වී බැලුම කුඩා වන්නාසේ දැනේ. සමහර අවස්ථාවල භාවනාව අවසන් වෙන විට දිග සුසුමක් පිට වේ. එපමණයි. යන වීඩියෝ හොඳයි. ඔක්කොම සත්‍ය නෙමෙයි. නමුත් හොඳට වාර්තා වෙලා තියෙනවා. මේ හැකි සංඥාවෙන් ලියවිලා තියෙන්නේ මේ අරක නෑ මේක නෑ කියන චෝදනා ස්වරූපේ නෙවෙයි හුදු වார்த்தාවක් විතරයි. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදී සිටින විට ශරීරයේ තනින් තන අධික වේදනාවක් මතුවී සුළු වේලාවකින් නැති වී යනවා. ඒ සමගම ශරීරයේ අධික දහදියක් ඇති වී කන් සිදුරු වලින් අධික සීතලක් අධික රස්නයක් ඇති වී නැති වී යනවා. මේ භාවනාවට බාධාාවක් දයන්න පිළිබඳව දැන ගැනීමට බලාපොරොත්තු වෙමි. මේ පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සුද්ධ කළා කියනවා නම් උණුසුම සිසිලස එහෙම නැත්නම් කම්පන චංචල ශරීර කොටස් වලට සම්බන්ධ කරන්නේ නැතුව බලන්න පුළුවන් නම් භවනා ශ්‍රේෂ්ඨයි. මේ කන් අඩියයි සීතල වෙන්නේ ආස්වාස් ප්‍රසවාසයේ සීතල උණුසුම කියලා ශරීර කොටස් වලට දාගත්තොත් අර પરමාර්ථ ධර්ම ප්‍රඥප්තියට දැම්ම වෙනවා. අපි උණුසුම් බවයි දකින්න ඕනේ. උණුසුම් ස්වභාවයයි දකින්න ඕනේ. උණුසුම් භාවයයි දකින්න එක කණින් ආවත් නහින් ආවත් කොහින් ආවත්. එතකොට උණුසුම් බව දකින්න කය පොඩ්ඩක් පැත්තකට කරගන්න. මේක කටේ මේක බඩේ මේක නහයි කියලා කැලිය වලට සම්බන්ධ කරපුවම ආය ප්‍රඥප්තියට යනවා. ඒ නිසා මේවට එන්න අරින්න භාව ලක්ෂණ වශයෙන්, ස්වභාව ලක්ෂණ වශයෙන්, ගති වශයෙන්, ධාතු වශයෙන් ඉන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා අනුන්ගේ එකක් බලනවා වගේ බලන්න පුළුවන් කන සීතල වෙනවා කිව්වොත් එහෙම බයක් නෙන්නේ. මේ තියෙන සීතල බව. උණුසුම් බව. ඒක පෙන්වන්නේ කණෙන් වෙන්න පුළුවන්. නමුත් ඒ කන කියන පැත්තක ඒ විශේෂණ පදේ අයින් කරලා බලන්න පටන් ගන්නකොට බාහන බොහෝම ඉක්මනට මේ ධාතු මනසිකාට චිත්ත නියාමයට ඊත්තු නියාමයට වැටෙනවා. මේක පොඩි අඩුපාඩුවකට තියෙන්නේ. තාම හිත අර ශරීර කොටස් වලට සම්බන්ධ කරලා බලන එකයි. ඒක මේ ශික්ෂාවක් ඇති කරගන්න ශරීර කොට සම්බන්ධයක් නැතුව භාව ලක්ෂණ බලන ගත්තොත් තුඟක් දිනුන. ස්වාමීන් වහන්සේ අරයක්ක භාවනාවේදී ටික වේලාවක් ගිය පසු බොහෝ දෙනා අතර වුණත් තනිවම සිටින වාසේ දනුණා. තවදුරටත් සතියෙම සිටියා වුණත් සිත ගැඹුරටම ගොස් පසුව සිත තුල නොයෙක් කතා ශබ්ද ඇසෙන්නට පටන් ගත්තා. භාවනාවේ මිදුන විට කතා හඬද නැවතුණත් කලකිරීමක් ඇති වුණා සිත පිළිබඳව. එපමණයි. ඔය කලකිරෙන්න ඕනේ හිත මගේ නං. මේ මගේ නම් හිත අන්තිම පාහරයි නොකමනා දහවතුර පට්ටවඳුරු අශීලාචාර නොකමනා දහවතුර හිතක් තියෙන ඔක්කොගෙම එකයි. උනන් කියන මේක මගේ නෙවෙයි කියපන් ඉවරයි. එක්කෙක්ගේවත් නැහැ හිතක් තිබුණනම් පාහරමයි. මුකේවත් නැහැ හොඳ හිත. බුදුහාම කියන මේ හිත මම කියන්න එපා මගේ කියන්න එපා මගේ ආත්මේ කරගන්න වේදුර හරි ජොලිනේ. මේ කඩප්පුලිය මගේ නෙවෙයි ඉවරයි හොඳට බලන්න උගේ හොඳ කිසිම හොඳක් නැහැ කණ්ඩ දෙන හරියක් කනවා කාලා බඩගිනි කියන නාවපු ගමන් කක කරගන්න වතුර බීපු ගමන් ආය බඩගිනි කියන මේක කවදාවත් සම්පූර්ණ කරන්න බෑ ඇහිදල් කූඩේකට පුරවනවා වගේ අන්තිමට මැරෙන වෙලාවේදී තෝ කන්‍යම් මරණ්‍යම් කියලා අපිටත් වද වෙනවා ඊට පස්සේ කියනවා උඹ තෝ මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි නැගිටිලා පස්සේ කනගාටු වුණාට පස්සේ ඒ හිත මගේ නම් කනගාටු වෙනවා වගේ නෙවෙයි නම් ඔන්න බුදුහාමුදුරුව අපිට කියලා දුන්නා දුක් කරදර නොගෙන ඉන්න හැටි. ඉත් කරදර ගන්න එපා. උඹේ වැඩේ උඹ බලාගන්නේ මම ඉන්නේ උඹේ උඹට නඩු කියන්න සාක්ෂි කියන්න කියලා මේ හිතේ කිසිසේත්ම අනුකම්පාවක් තෙතක් ආත්ම අනුකම්පා මොකක්වත්ම නැහැ. එයා වැඩ කරන්නේ අපි ලව જાතිය බෝ කරන්න විතරයි. හිතේ තියෙන එකයි જાතිය බෝ කරන එක විතරයි එයා කරන්නේ. අපි එකෙන් අනිත් පැත්තට ගිය ගමන් යා පෙරලි. ඉතින් මම කියනවා පෙරලි කරගෙන අපිට ඔබ අපි ගණන් ගන්නෑ. ඔබ මගේ නෙවෙයි. මම නෙවෙයි. ඔබ මගේ ආත්මෙ නෙවෙයි කිව්වට පස්සේ බුදුහාමුදුරන්ගේ උපමාවක් තියෙනවා. හොඳ ලස්සන පංචකල්යාණයේ සහිත ස්ත්‍රියක් බඳිනවා. බඳලා ඉනකොට ස්ත්‍රියව දවස ගෙදර එනකොට පුරුෂයෙක් එක්ක බුදියන් ඉන්නවා දකිනවා. එච්ච මේ මනුස්සයා දැනගන්නවා මේ ස්ත්‍රියව විශ්වාස කරන්න බෑ. ඉතින් ඒකෝට තමයි තේරෙනවා මේ දැන් රස්සාව කරන වෙලාවෙත් මේක කනගාට. ඊතර ආවට පස්සෙත් අතට අහු වෙනවා. මේ ගෑනට විල්ලජ්ජාවකුත් නැහැ. හොඳම වැඩේ තමයි දික්කසාද කරනවා. දික්කසාද කරුවට පස්සේ වෙන මිනිහෙක් එක්ක ගියහම මොකෝ තමන්ට? ප්‍රශ්නේ නැහැ. හියා දෙ දික්කසාද කරන්නේ නැත්. ඉස්සර තිබුණේ නැහැනේ පොතේ කටු ගන්න ගතියක් නැහැ. තෝ බලන්න එපමයිත් කිව්වල ඉවරයි. එහෙම නැහැ. ඒ ගෑණිත් ඕනේ. <clears throat> ගෑණි වෙන එකෙක් යනවා දකින්නත් කැමති නැහැ. ඉතින් මොන මගුලක්ද අප්ප මේක කවදාකවත් උයාගත්ත බතක් කන්නා. මේ නිසා කියන්නේ උඹ උඹ දාපතර යන්න ඕන උඹ ඵලයක්. උඹ මගෙත් නෙවෙයි මම දිගිනුත් නැහැ හරිනුත් නැහැ කියලා බෑ. එතෙන්ද යනකොට ආනන්ද සප්පය සූත්‍රයේ සරුවෙන් සඳහන් කර තිනවා කාමයට අයින් කළා කාම සංඥාවත් අයින් කළා රූපත් අයින් කළා රූප සංඥාවත් අයින් කරාට පස්සේ විතරයි Tamanට තේරෙන්නේ මේ හිත කදාකවත් Tamanගේ පැත්තේ නෙවෙයි කියලා. ඒක ස්වාම්පුරුෂයාට විරුද්ධ වෙනවා හොර සැමියෙක් බලාගෙන ඉන්න ස්ත්‍රියක් වගේ. හැම ඥානයක්ම තියෙනවා. කරන හරියක් කරන්නේ වැඩි විතරයි. ඒක නිසා පන්දනං චපලං චිත්ත. ඒක ස්පන්දනේ වෙනසුරුයි චපලමයි. මේක මගේ කියන තාකල් ඔය පෞසේරම අපේ account එකට වැටෙනවා. අපිට කියලා තියෙන බබා බේසම දෙකම අල්ලා වීසි කොල්ල දාන එකයි තියෙන්නේ. කන්දෙන් පල්ලයට. මගේ නෙවෙයි. මගේ කියාගන්න එකටයි බුදුහන් කියන්නේ ආත්ම සංඥාව. එනේන වෙලාව කතා කරන තියෙන ඔබ කවදාකවත් හොඳක් නැහැ නේ ඔබේ. දසතින් පූජාව වැගිරෙන gaduwak වාගේ. අසුචි පුරෝපු කලයක් වාගේ. ඔගේ හොඳක් එන්න දෙයක් නැහැ. කස්තුරියක්වත් තවරලාවත් මොනවාක්වත් ඔය ගඳමයි තියෙන නිසා උඹ කොච්චර කව හදන්න බෑ. ඒ නිසා කියන දේනේ පෙකින වෙලෙම කපලා දාන එකයි තියෙන්නේ. මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මෙ නෙවෙයි. කියන්නේ මේක අන්තිම වාක්‍ය විතරයි කියන්න තියෙන නැගිටතර පස්සේ පශ්චාත්තාපගෙන මොකද මේ පශ්චාත්තාපේ සාක් වේලා ගන්න. ඕකත් අතහැරලා දාන එක. යසාගෙන යන්නදන එකයි තියෙන්නේ. මම නෙවෙයි කියාගෙන. එසකොට නිකන් හිතෙනවා මිනිස්සු බණීවද කියලා. බැන්න ඉතින් මට වැඩක් නැහැ නේ. මිනිස්සු බැනගත්තා. ඒක සුතෝන්නම හිත තමන්ගේ කියන විඳගත්තා. මට නෑ. මේ වැරදි කරලා වැරද්ද නෙවෙයි කියන කන කපටකමක් නෙවෙයි මේ. තමන් සතෙක් මරලා හිත මේ සත හිත සතා මරුවේ හිත මම හිත නෙවෙයි කියලා මරුවට පස්සේ කට කටකමක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ හිත ගහන ගන්දි, මේ හිත ගහන වංචනික ධර්ම, මේ වගේ තියෙන ෂටගති, මේ වගේ තියෙන මායාව ගැටි හරියට කොටු කරනවා. උරුල වෙන ඔබ කරුවොත් කරන්න ඔච්චරයි. මෙසම ඊට පස්සේ උඹත් එක්ක ගන්න දෙනවා. උඹට කරන්න පුළුවන් හරි ඔබ කරපන්. මම ඔබ මම නෙවෙයි කියනවා, මගේ නෙවෙයි කියනවා, මගේ ආත්මෙ නෙවෙයි කියලා බලන්න ගත්තට පස්සේ ලකූ සාන්තියක් ලොකු මේ අස්වසිල්ලක් ඇති වෙනවා. ඒක බුදුරජාණන්සේ කරදරීමක් විදිහට පෙන්වන්නේ. මේ වගේ මන්ටමන ගියාට පස්සේ ඒක try කරලා බලන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් විශේෂයෙන් පෙන්වා දෙන නොදුක් නොසුව වේදනා සම්බන්ධයෙන් අංක 1 එදිනෙදා එදිනෙදා අප ගත කරන විටදී ලෝභ, දේශ නොතිබෙන බොහෝ වේලාවල්හිදී නොදුක් නොසුව වේදනාව සිතට හසු කරගත හැක. අංක 2 විදර්ශනාව කරගෙන යද්දී ලෝභ, ద్వේෂ අත්හැරෙමින් නොදුක් නොසුව වේදනාවට සිත පත්තන සැටිද අත්දකිමි. ප්‍රශ්නය ලෙස ඉදිරිපත් කරන්නේ මේ ස්තර දෙකක් ලෙස දැනෙන්නේ සමාවෙන ප්‍රශ්නය ලෙස ඉදිරිපත් කරන්නේ මේ ස්තර දෙකක් ලෙස දැනෙන්නේ සමාධියට සාපේක්ෂවද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. හරියටම සමාජයේ සාපේක්ෂව සතියට සාපේක්ෂව ප්‍රඥාට සාපේක්ෂවද කියලා හරි අමාරුයි කියන්නේ වේදනාවට සාපේක්ෂව තමයි ඔය යන්නේ සංඥාවට සාපේක්ෂව සමාහලට ඕක තියෙනවා සංස්කාර වලට සාපේක්ෂව තියෙනවා ඒ අනුව පුද්ගල චරිත වෙනස් වෙනවා වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත නමුත් ඒක එකම දේ මේ මේ හොල් එකට එන්න දොරවල් තුනක් තියෙනවා වගේ කොයි දොරෙන් ආවත් හොල් එකට තමයි එන්නේ. නමුත් අර වගේ වෙන් කරලා දකින්න එක ඇත්තටම අත්‍යවශ්‍ය නෑ. Tamanට දැනගන්න තියෙන්නේ මේ විදිහට දැන ගැනීම නිසා සැපසෙවීම සඳහා කරන මේ කාලේ නාස්ති කිරීම අපි ඉච්චර මහන්සි වෙන්නේ නෑ ඊට පස්සේ. පැමිණි දුක් පැණි රහයි කියන ඉගෙන ගත්තට පස්සේ අදුක්කම සුඛ වේදනාව ඒක නිකන් හරියට තානායම් පොලක් වගේ පේන උඟාක් වෙලාට අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාව. නමුත් අපි ඒක විවිධාකාර කාරණා වලින් මේක සංකර කර ගන්නවා. නන්දමාලිගේ සින්දුවක් තියෙන්නේ. වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා පාළු වෙච්ච ගම වන්දනා ගමනක් යනවා. ඊට පස්සේ කියන කොන්දරිදුන ඇක්සිඩන්ට් වුණා අරයා මට බැන්න මෙයා බැට බැන්න ගෙදර හිටියනම් මොන ගමනක්වත් නැහැ ෂෝක් එකට අදුක්කම සුඛේ ඉන්නවා විවේක හම් වෙච්ච ගම එක්ක වන්දනා ගමනක් කරනවා නැත්නම් නව කතාවක් කියනවා නැත්නම් රේඩියෝ එක අහනවා නැත්නම් කයිවාරු කෙලිනවා නැත්නම් මොනවා හරි එකක් කරනවා ඒ තරම්ම අපි අදුක්කම සුඛ වේදනාට වෛර කරනවා. ඒකට කියන්නේ fear of freedom, fear of unknown, neuro neurophobia කියලා. new new phobia, neophobia කියලා. ඒ දෙයට අපි පුදුම බයයි. මොකද ඒකේ මම මම ආයෙ නගී හිටින්නේ නැහනේ. මාන්නේ නගී හිටින්නේ නැහනේ. තණ්හාසි දෙයක් නැහනේ. ඒ නිසා අදුක්කම සුඛ වේදනා අපි ගොඩින්ම පැහැදිලි කළා දාන්න. ඒක මහා කාල කන්නිකම මහා මුස්පේන්තුවක් නැද්දකින් විතරක් කියනවා. මේ නිරෝධකින් කියන්නේ නිවනට මේ. සත්පුරුෂයා ඒක උදකලාව කියලා බාර ගන්නවා. ඒක විවේකී කියලා බාර ගන්නවා. ඒක විස්රාමයේ කියලා බාර ගන්නවා. පිරිච්ඡකතිය කියලා බාර ගන්නවා. අනේ මට හම්බෙච්ච ලොකු දෙයක් මේ කවුරුත් නැහැ මාත් එක්කම. ඉතින් මේක නොලැබිච්ච දෙයක් නෙවෙයි මම මේ කතා කරන්නේ. ලැබිලා නන්දකින් නොපතන් කියලා ආත් කරපු එකක්. ඉතින් මේක වෙනස් වෙන්න කොච්චර කාලයක් අපි අපේ මානසිකත්වය හදන්න වෙයි. නිසා නොදුක් නොසුසීතන ස්තර ભેදයක් අවශ්‍ය නැහැ. නොදුක් නොසුසීතන දැනගත්ත ගමන් මේ සැපට කඹරන ගතිය සුඛෝභෝගීත්වය හරහා පරිසර දූෂණය හරහා අනුන්ගේ අසාධාරණ දේවල් ලබා ගැනීම හරහා කරන කැඹිරිල්ල තියෙනවා මොන කක්කාවකටද මේ නටන්නේ කිය. මුකට යෝගේ ඇතිදී දුකටයි සැපටයි දෙක සමවේදීකම වැඩියක්ම තියෙන හිත අදුක්කම සුඛේ. එතකොට කොයි ඉරියව්වෙන්ද දකිනවා? ඒකට මේ පැවිදි වෙන්න ඕනේ, අරණ්‍යගත වෙන්න ඕනේ, දඹදිව යන්න ඕනේ මොකක්වත් නැහැ. හැම වෙලාවෙම තියෙනවා. ඒකයි ඒකේ ලාභය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරිහරණය කරනු ලබන කුටිය කුඩා එකකි. ඇතුළත සක්මන් සඳහා අඩි 10ක ප්‍රමාණයක් සකසා ගත හැකිය. L අකුරේ හැඩයට අඩි 20ක ප්‍රමාණයකට පුළුවන්. ආරාමේ පිටත සක්මන් මළුවක් නැති අතර ගලක් මත ආරාමයේ ආරාමයේ සකස් කොට ඇති නිසා වැලි මලු සකස් කිරීමට නොහැකිය. එම නිසා එල් ලකුරේ හැඩයට ඇතුළත සක්මන සකසා ගන්නද උපදෙස් ලබා දෙන්න. නෑ මොනක් නැතිකමේට වැඩිය මේක හොඳයි. නමුත් සක්මනක් කියන අඩු ගන්න පියවර 30ක් විතර එක දිගට යන්න ඕනේ කියලා. කිසිම බාධාවක් නැතුව හොඳම ප්‍රසස්තක තමයි සම මට්ටම් වෙන්න ඕනේ වංගු තියෙන්න බෑ අඟල් භාගය විතර වැලි මලුවක්. ඉතින් එහෙම නැත්තම් නිසන්වනේ ප්‍රසිද්ධ කියමනක් තමයි සමම්පිච්චමල් නැත්තම් ගැටපිච්චරන පූජාව කරපන් සමම්පිච්ච එනකම් බලාගෙන ඉන්න එපා. ඒක වෙන්නේ නැහැ. ඒ වෙලාවට පූජා කරන ගැටපිච්ච ටික කරන කරපන් සමම්පිච්ච තියෙනවනම් කරපන්. නැත්තම් ගැටපිච්චෙන් වැඩේ කරනවා. මේ ගැටපිච්ච තියෙන කියලා පූජා නොකර හිටියොත් බුදුහාමුදුරු මොනව කරන්නේ? බුදුහාමුදුරන්ට පූජාව යන්න ඕනේ. ගැටපිච්චෙන් හරි සමම්පිච්චෙන් හරි. ඒ නිසා අපි සංසන්දනය කරලා දැනගන්න නරකයට වැඩිය හොඳ හොඳයි. හොඳට වැඩිය වඩා හොඳ හොඳයි. වඩා හොඳ නැත්තම් හොඳට බහින්න. නැත්නම් ඉතින් නරකට වැටෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම උපනීත උපනීයති මේ. ඒකට කියන්නේ සක්ඛාතෝ භගවත ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපසු ඕපනයි කියපිට. ඕපනයි කියන්නේ දැන් ඉන්න தත්ත්වය හොඳට කරගෙන යනවා. හොඳ දේකට බලනවා. හොඳ දේ නැහැ කියලා දැන් ඉන්නේ කමතක් කරන්නේ. ඒ නිසා ගල් කට්ටක් අරගෙන ගිහිල්ලා ගල කොටන්න ගානට මට්ටම් ගලයි. ඔය ඉස්සර ගාල නිකන් දෙයියෝ විලා කොටලා නෙමෙයි තියෙන්නේ ගිහලා බලන්න මේ මේ මේ අනුරාධපුර පැත්තේ කොටලා තියෙන කෙටිල්ල බටර් කපනවට වැඩිය කපලා තියෙනවා ගල් එතකොට ගලත් මෙලෙක් වෙනවා ඉතුරුත් වෙනවා මෙතන හොඳ අම්මන්ඩි කෙනෙක් ඉඳලා තියෙනවා කියලා දැනගන්න හොඳ හොඳ හොඳ ගාය තියෙන කෙනෙක් ඉඳලා තිනවා ඔන්න ඔන්න සක්පන්න සලකලා තිනයි කියලා මම දන්නේ මම මේ මේ ප්‍රශ්නේ ලියනලා තියෙන එක නා ස්ථිරියාවක් කියලා තමයි මම මේ කතා කරන්නේ එහෙමද මම දන්නේ ගල නැමෙනවා ගල ඇඹරිලා ඉනවා තමයි සක්මන් කරන්න අපි ලොකු සාන්ති ඉන්න කාලේ කිව්වා අකුරු දන්නේ නැති කොල්ලෙක් ඇවිල්ලා හැමදාම අකුරු කරගන්න කේමනන්ද සාන්ති බුදුම ගෞරවය ගන්න ඊට පස්සේ මොකද ගුණ රත්න දැන් අකුරු පුරන අනේ සාංශ මාස 3ක් ගියා යන්තම් අයන්න ඉගෙන ගත්තා කියලා ඊට පස්සේ ලොකු සානසේ පහුවෙන්ද දැන් කොහොමද? නෑ සානස දැන් ආයන්නට ඇලපිල්ල දාන්න ඉගෙනද දැන් ආයන්න දන්න. ඒක කොහොමවත් නෑ. ලොකු සානස කිව්වා ගලක උනත් ඇවිදිනකොට කුණද්ද පාර හිටිනවා. ගලක උනත් නිතර නිතර නැවිදින පාර හිටිනවා. උඹ ඔය දන්න ආයන්න ආයන්න කරගත්තේ උඹේ උත්සාහයෙන් දිගට කරපන් කියලා. දැන් ඕනේ පොතක් පතක් කියවන දක්ෂ භාවනා මේ මොනවාද? බණ කියන හාමුදුර කෙනෙක් වෙලා. අකුරු දන්නේ නැති එකක්. ඒ නිසා ගලක උනත් ඇවිදින්න පාර හිටිනවා. ඒ නිසා දැන් ඔය වැඩෙන් කරන්න ගැටපිච්චේ. මං ඔය කාතික වෙන්නම් හෙට වෙනකොට තමන් පිච්ච හම්බ වෙනවා. පූජාව නොකර ඉන්නවා. කොහොම කොහම හරි පූජාව කරන්න. Uh, next question written in English. Uh, Venerable Bhante, normally people see dreams sometimes. Normal, uh. Normally people see dreams sometimes. But for me, I see dreams every day. Moreover, when I take rest on the daytime for few minutes, also I see dreams. Therefore, I, I feel I don't have enough sleep which effects in meditation as well. Uh, uh, sorry, which effects in medita meditation as well as day-to-day -day life too. I often feel sleepy in meditation too. As I know, Dream is not conscious movement For in sleep. It is in bhavanga movement which makes us lack of sleep. Therefore, what is your solution, Bhante, to have a better sleep? Please be kind to answer this question. Thank you, Bhante. Thiruvan Sarana. Uh, two, two sentences are not authentic. One thing is people see dreams. We don't know people see or not, not to see. Only we can say, I, I can see, I can know. Others are just hearsay. Don't take them into grant. Uh, for my understanding, everyone see exactly the same. Now there's no people more dream and less dreams. Dreams are dreams. Day dreams and night dreams. Life is a dream. Whole life is a dream the Yun Sang, not the Yun Sang, Lao Tzu, the Chinese master. One day he was in a sleep and he see a lucid dream, a butterfly. He was completely experiencing a butterfly. And after getting up, he has written, now I am not sure whether a human being so a butterfly in a dream or butterfly is see a human being in a dream. Whole life is a dream. Don't worry whether it is you are awakened or not. The Buddha says everyone is in a sleep. Everyone is in their own likings and dislikings. Everyone is in their own personality traits. Everyone is in their own habitual game. So it's a whole dream. Buddha is the only person awakened. Don't take much serious. If you feel sleepy, let sleep happen. If the mind wish to have dreams, let it happen. And other time also, mind you, it is also a dream. When you awaken, that is also a dream. That is not the reality. If it is so, why should we have uh, the see things as they are? Vipassana. Vipassana is only awakening from the dream. So therefore, don't take it a serious thing. When you go from the Kayanupassana serious or very subtle point, you can see concept and reality is merging each other. You don't know whether it's a dream or awakened. The concept and reality merging each other, then only we can understand each and everyone is a mad, mad, mad fellow. Not uh, true people are not different. Everyone is living on their own dream world. That we are not happy to listen it, but that is the truth. So therefore, try to accept it. I get not half sleep because of the dream. Never mind, you have no wish to have a dream or not to have a dream. It is happening. Let the mind to mind its own business. Try to be awakened. I am sleepy. Never mind. I am in a dream. Never mind. I am in reality. Never mind. All three are dreams different types, day dreams and night dreams. So therefore, don't let the dreams to play hell take you for a ride. Just observe. Whatever may be, we are doped. We are in our liking and disliking. We are in our personality trait. Don't try to justify it. Don't try to negate it. Just see it as it is. But don't compare it with others because we don't have that capacity. Everyone is there. The best person was the, the Carl Jung, after the Sigmund Freud. Sigmund Freud went for uh, hypnotism. Carl Jung criticized Christ, um, uh, Sigmund Freud, telling it is a second person involved. But the dream, you can analyze, uh, no conditioning of the mind. So understand, this is the kind of catharsis. What you see in the dream is what is hidden into your subconscious they are frothing out. They are uh, coming out, catharsis. You just see what is coming out. Lucid dreams you can remember. Others are just happening. So don't worry, when and where possible, be aware of the breath. When and where possible, be aware of the posture. And try to make sure the concept and reality. So both of them are merging each other it will take long time some to, someone to understand the difference between the concept and reality. Best criterion is to know I am not deep, I am not dead, I am not sleepy, I am not unconscious. This is the only realistic three criterion for someone to be vigilant in the present moment, be diligent in the present moment, be mindful in the present moment, be in the present moment. So all the others are in a dream. So therefore, this particular person has nothing to worry that I am a more dreamer or less dreamer. Because everyone is a dreamer. So take it, they don't take it seriously. Take it as a normal day-to-day -day affair. So common thing in the human psychology. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන් පාදයන්හි සිත පිටවාගෙන සක්මන් කර නවතින අවස්ථාවේදී සිටිනවා සිටිනවා කියලා සිටීමක පිහිටුවාගෙන ඊළඟට හැරෙනකොට හැරෙනවා කියලා යෑමට සූදානම් වීමේදී යනවා කියලා සිත පිහිටුවාගෙන නැවත වම දකුණ වශයෙන් සිහිය පිහිටුවාගෙන සිහිය කැඩෙන්නට නොදී ආරක්ෂා කර ගැනීමට හැකිදයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තව සතිය වුණාට පස්සේ මං අහන්නම් ඕක. පුළුවන්ද කියලා. මගෙන් අහන්න නෙමෙයි තියෙන්නේ. ඕකෙන් නම් ඉන්න තැන ඉඳලා අහන්න පුළුවන් මේ දවස් හත කරලා බලන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් මේ වැතර ටික ටික වැඩි වෙනවනම් ඒකත් ජයසිරි මංගලම්. එහෙනම් මට පුළුවන් උනායි කියලා ඕගොල්ලන්ට දෙන්න නෑ. පුළුවන්ද කියලා බලන්න තමයි මේ දවස් හතක් ඔක්කොම පැත්තක තියලා ඉල්ල කරන්නේ. වෙනදට වැඩිය පුළුවන් නම් ඒ හොඳට ඕම ඇති. ඔක්කොම මේ පළවෙනි දවසේම ඉස්කෝලේ ගිහිල්ලා PhD ලියන්න බෑනේ ඉස්සරහට ගිහලා පන්ති ඉඳගෙන ඉන්න හැටි දවස් විනාඩි 35කින් 35ට ටයිම් ටේබල් එක මාර්ගන හැටි හින්දු කියන හැටි තමයි ඉගෙන ගන්න. පස්සේ තමයි යන්නේ ওই විශ්වවිද්‍යාලය පස්චාත්තු පාඩිය. ඉතින් බලන්න වෙන්දට වැඩිය 1.0 අබමල් පියල්ලක් හරි පොඩ්ඩක් වැඩි වෙනවනම් පුළුවන්. බැරි නම් බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ බෑ බෑ ඌට බෑ ඉතින් එළුවෙක්ම තමයි බෑ බෑ මන්නම් කියන්නේ මිනේ නොදකින් නොපතන් නොදොමකින් කියලා මම පැත්ත කරගන්නවා මට ඕන කරලා තියෙන්නේ යන් මචං හා මචං කියන කෙනෙක් විතරයි බෑ කියන එක නන් නොදකින් මට පේන්න එපා මං එන පාරක ඉන්න එපා පුළුවන් ඒකේ තම්බියෙක් එක්ක හරියනවා පුළුවන් කියන තම්බි මනසෙක් එක්ක හරියනවා බෑ කියන අපායටවත් යන්න එපා බෑ කියන එකෙක් එක අපායටවත් යන්න එපා ඒ ගියත් ඔය වගේ කෙනෙක් එක්ක ගියාම කරදරයි එහෙම හිතවිල්ලක්වත් අගේ කරන්න එපා. එහෙම වචනයක්වත් අගේ කරන්න එපා. එහෙම ක්‍රියාවක්වත් අගේ කරන්න එපා. ඔක්කොමට ලොකු කුණු බාල්දියක් තියාගෙන ඔක්කොම දාන්නේ. එතන හැකි සංඥා තියනලට සක්කෝ කියන පළවෙනි ගුණය කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම්පදං අபிදමෙච්ච සක්කෝ. හැකි සංඥාව තියෙන කෙනෙක් ඇසුරට තියාගන්න. හැකි සංඥා තියෙන හිතවිල්ලක් ඇසුරු කරන්න. හැකි සංඥා තියෙන වචනයක් කතා කරන්න. හැකි සංඥා තියෙන ක්‍රියාවක් කරන්න පිප්පිලා එනවා. අපි පුංචි කාලේ හරහට ඉන්න කාලේ අපිට පුළුවන් හිතුණාද මේව කෙලින් ඇවිදින්න පුළුවන් වෙයි කියලා. තමන්ගේම අසුචියේ තමන්ගේ මූත්‍රාය උඩු බැලෙන් හිටපු අපිට හිතුණාද ඇවිදින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇවිදින්න පුළුවන් නම් සතියෙන් ඇවිදින්න පුළුවන් කියන කොච්චර මහා ලොකු දෙයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී වැඳගෙන ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කරන විට මුදින් ආස්වාස ප්‍රාස්වාස ප්‍රකට වෙන අතර සිත බැහැර යාමක් බොහෝ දුරට අඩුයි. එසේ කිරීම භාවනා කිරීමේදී යොදා ගන්නා වැරදි ක්‍රමවේදයක්ද? ඒ පැහැදිලි කර දෙනු මැනවි. සත්‍ය පිහිටවීම සඳහා ගන්න කොයි එකක් සම්‍යක් ප්‍රයෝග? සම්‍යක් ප්‍රයත්න. හොඳට මතක තියාගන්න සත්‍ය පිහිටියට පස්සේ මේක හැලෙනවා. අපි මේ ගොඩනගිල්ල හදන කාලේ මේකට අපි උණ බම්බෝලින් ගහලා ෂටරින් ගහනවනේ. මේකට මේ semi permanent structures ගහනවනේ. පලංචි කියලා කියන්නේ. මොන જાති පලංචි ගෙවුවත් කමන්නේ හැබැයි පලංචි පදිංචි වෙන්න එපා. පලංචි ජීනේ ගොඩනැගිල්ල හදලා ගලවලා දාන්න. ඒ වගේම ඔය මොන දේ කරලා සතිය නැගිටට පස්සේ ඌ හැලෙනවා. හැලුණාට පස්සේ ඒකේ වැඩේ ගත්තා ඒක ඉවරයි. හැම ඔක්කොටම කියන්න එපා කියලා වැඳගෙන සක්මන් වැඳගෙන ආනාපාන කරන්න টොප් එකට හරිනවා කියන්න එපා පිස්සෙක් කියලා කියයි. මට හරි ගියයි කිව්වොත් කවුරුත් තරහ වෙන එකක් නැහැ. මට හරි ගියා. ඕගොල්ලන්ට හරියන්නේ නැද්ද? මම කෙරුවේ මේමය. දෙයක් නැහැ. ඒ නිසා මේ උපක්‍රම සියල්ලම පලංචි වාගේ. පලංචි නැතුව ලොකු බිල්ඩින් හදන්න බෑ. හැබැයි බිල්ඩින් හැදුවට පස්සේ පලංචි ගලවලා දාන්න. කොයි එක පාවිච්චි කරත් කම උණ බම්බුණක් කමන්නේ, ගැල්වනයිස් උණක් කමක් නැහැ. මොන පලංචි හරි කමන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ගෝයන්කා භාවනා ක්‍රමය තුල වේදනානුපස්සනාව බොහෝ අත්දැකිය හැකි නේද? ගෝයන්කා භාවනා ක්‍රමය ගැන ඔබ වහන්සේ දරන මතය කුමක්ද? මේ කමඨාන් සුද්ධ කිරිපිටි කාලේ නාස්ති කිරීමක්. ඕව අපිට වැඩක් නැහැ. අපිට ඕන දෙන අපි භාවනා ක්‍රමයක් කරනවා. අපි ඒක සුද්ධ කරන යනවා මිසක් අල්ලපු ගෙදර මිසු කැඳ බිව්වත් එකයි අපිට පුංගට හොදි ගෑවත් එකයි අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ගෙදර ලිපේ පොනවා තියෙන්නේ අපි කන හැටි ලිපා ගන්න. අල්ලපු ගාල අනුන්ගේ පත බලන්නත් එපා බත් කරනකොට. ඉවරයක් නැහැ ඔය වැඩි. ඔයෙන් කදියා මොන යකා කෑවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතු කර ගන්නා වූ ආනාපානයත් මතු වෙන්නා වූ ආනාපානය දෙක වෙන්කොට පැහැදිලි කර දෙන්න. දෙවෙනි කොටසක් තියෙනවා නෑ ඒකේ ප්‍රශ්නයක් කරගන්න එපා. මතු කිරීම මතු කියන දැඟලීම වැරද්දක්. අපිට තියෙන්නේ ඇති වෙන දේ බලන්න ඒකට උත්සාහ කරන්න අනික් කඩේ වැරදිච්ච අවස්ථාවල් කියලා ගණන් ගන්න. මේ දෙක වෙන් කරලා අඳුර ගන්න හදනවා කියලා කියන්නේ මතු කරගන්න හදන ආනාපානට සලකන්න හදනවා. ඒකට ගිර යොද්දා ගන්න යන්න එපා. එයා එනවනම් ආපු දෙයක්. නමුත් Taman බලන්න ඉබේ සිදුවෙන ආනපනේ කරගෙන යන්න අනික් කටි ඉබේ හැලෑ. දෙවෙනි කොටස 10 වැනි සිල්පදයට අනුව මුදල් අත්හැර ජීවිකාව ගෙන යාමේදී කැපකරුවෙකු නොමැති අපවැනි සිල් මාතාවන් බොහෝ විට අපහසුතාවලට ගොදුරු වේ. මෙවැනි බැරෑරුම් අවස්ථාවලදී ගත යුතු පියවර කුමක්ද? අංක 3 ආරාමයේ පොදු භාණ්ඩාගාරය වෙනුවෙන් මුදල් කටයුතු සිදු කිරීමේදී සීලය paludu වේද? පළවෙනි එකේදී බුරුමේදී මහසි ක්‍රමේදී හරියට සිල්මෑණිවරු ඉන්නවා. මෙතන ඉන්නවද කවුරු බුරුමේ ගිය කට්ටිය ඉන්නවද කවුරුත් නැහැ. එකම සූට් එකක් අඳින්නේ අට සිල් ගන්නේ. 14 වෙනි දවසේ පසලසකට ඉස්සලා දවසේ 13 වෙනි දවසේ මෑණිවරු පින්නපාත යනවා. අමු හාලුයි සල්ලි පූජා කරනවා. කූඩයක් ඔලුවේ තියාගන්නවා ලස්සන වට මේ වට්ටියක් සුම් හුම්මයක් තියාගෙන කුඩයක් අල්ල ගන්නවා. තමන් පින්න වාත කරන ගේ ඉස්සරහට කියලා අස්සන වාක්‍යයක් කියනවා. එතකොට මේ මනුස්සයයිලා හාල් ටිකක් සල්ලි දෙනවා. මුළු දවස් 14ෙම ඒක උයාගෙන කාලා අරණිය ගත කරනවා. මම ඒ පන්ිතරාම ළඟ ඉවත් යනවා. ඒගොල්ලෝ රකින්නේ 800. මොකද කරගන්න බැරි නිසා. දෙක සාංගික වස්තු සඳහා මුදල් පරිහරණයේදී මුදල් අතින් අල්ලන්නේ නැතුව මුදල් පරිහරණය කරාට ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි අපේ අටුවා පිළිගැනීම. ඒකට කියන්නේ නව කර්මාන්ත සඳහා සංඝයා සංඝයාට වෙන්නේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඒව පුද්ගලික පාවිච්චියට ගත්තොත් හරියට accounting තියාගත්තේ නැති කම්පැනියක් තමන්ගේ කම්පැනියක් කරන මිනිසෙක් පුද්ගලික account එකයි කම්පැනි account එක පටලවා ගත්තොත් කරන්න බෑ. ඒ ඒ පොදු සංඝයාට ගන්න එක පුද්ගලික පරිණාමයට ගත්ත ගමන් බැලුම කොහුලන් ගියා වගේ සීල කැඩලා යනවා. එනිසා ඒක දැනගන්න ඕනේ රජු දෙයියන් දෙයියන් හාල් කෑවා වගේ. ඒකේම කරගෙන කරන්න පුළුවන්. ඉතින් ඒක මම දන්න විදිහට මේ සිල් මාතාවන්ට මෑණිවරුන්ට සාමනීයට උපසම්පදින්නට බරපතල ප්‍රශ්නයක්. මොකද හේතුව හරියට අඩුයි ප්‍රති ලැබෙනවා. ඒ නිසා ඒ බුදුමේ පඬිස්සංශ කවදාකවත් මෑණි කෙනෙක් වුණාට පිළිගන්නවට පිළිගන්නේ නැහැ. කියනවා මෑණිවරට ලැබෙනවා අඩුයි. අපිට ඕන තරම් දේවල් ලැබෙනවා. ඕක තියාන පාවිච්චි කරන්න. අනිත් එක සැකයක් තියෙනවා මේ මෑණියෝ සිල්පද කඩාගෙන දන්නේ. කඩාගත්ත කෙනකින් බාරගත්තොත් බාරගත්ත එකනක් තරයි. ඒ නිසා ඒකට අවශ්‍ය කරනවා ගිහි සංවිධාන මේ මෑණිවරුන්ගේ ආරස්සාව පිණිස, සිව්පසේ සම්පාදනය පිණිස ඒකට ඒ ගිහියන්ගේ ප්‍රධානත්වය ගෝපක සභාවේ ස්ත්‍රියාවක්ම වෙන්න ඕන. මොකද කාන්තාවගේ තියෙන දුක් කරදර දන්නේ ස්ත්‍රියාව. එහෙම කරලා උදව් කරන්න ඕනේ මේක. ඉතින් ඒක අතින් බලනකොට මම දැක්ක ඔය ට්‍රයිසිකල් කියන මැගසින් එකේ දීලා තිබුණා ඒ භාවනා කරන අපකප වෙලා වැඩ කරන භික්ෂුණියකට නැත්නම් සිල් මාතාවකට තියෙන පුදුමාකාර ප්‍රශ්න වර්ගයක් තියෙනවා. භික්ෂුන් වහන්සේට ඇත්තටම අඩුයි යති. ඕන කෙනෙක් සලකන ඕන විදියට යැපෙන්න ඕනේ. ඒත් භික්ෂුන් වහන්සේලා මුදල් පරිහරණය කරනවා. ඒක මම අගය කරන්නේ නැහැ. ඒත් මෑණිවරුන්ට වෙනවා. ඒ නිසා මම බලන්නේ පුළුවන් තරම් ක්‍රමයක් හදලා බණ භාවනා කරන එක්කනට මේ සුඛෝපභෝගී දේවල් දෙන්න බෑ. ඒගොල්ලන්ට යැපෙන්න පුළුවන් ක්‍රමයක්. මොනවාරි අවශ්‍යතාවක් වුණොත් මෙන්න මේ පිළිකර ටික මෙහෙමයි මෙහෙමයි ලැබෙන්නේ කියලා ක්‍රමයක් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මම හිතන එක හොඳයි මොකද අද සංඝයාට විතරක් මේ ශාසනය අදින්න බෑ අනිවාර්යයෙන්ම කාන්ත පක්ෂයේ සහයෝගය අවශ්‍යයි ඒ නිසා මම මෙතන ඉන්න දැන් මේ කවුද මොකද නම මොකද මොකද ධම්මදානනේ මම ඉල්ලීමක් කරනවා සිව්පසේ මොන හරි සීවුරු පිරිකර මොන හරි අවශ්‍යතාවයක් තියෙනවා මෙතන මෑණිවරුන්ගේ මම ධම්මදානනේ ඉල්ලීමක් කරනවා මම දන්නේ මෙයා සංවිධායකක් විදියට මේ වෙලාවේ හෝ පස්ස වෙලාවක හෝ මොනවා හරි මේ සාරූප්‍ය දේවල් තියෙනවනේ සංඝ සාරූප්‍ය දේවල් මොනවා හරි තියෙනවා මට කියන්න පුද්ගලිකව මම අප වෙනවා පුළුවන් විදිහකට ඒක සප්පෙලා දෙන්න මොකද එකක් ඇතුළට ඇති වෙන්න තියෙනවා එහෙම නැත්නම් මට කවුරු හරි අල්ලලා දෙන්න පුළුවන් මෙන්න මේ උදව් කරා හැබැයි ඒවා සුකොබභෝගීත්ව පිණිසෝ පරිසර දූෂණය පිළිබඳ හෝ සිල්පද කඩා ගැනීම සම්බන්ධයෙන් හෝ කාම භෝගය සඳහා පාවිච්චි කරනවනම් සෙල්ලමක් නන් නෙවෙයි එව්වට නම් බෑ එව්වගේ තමයි කිසිම සහයෝගයක් නැහැ වර්ධිනවා ඒක වෙනම දෙයක් නෝ දැන දැන කරන්න දෙන්නේ නැහැ එයින් එහාට යම් විදියක සිව්පස අවශ්‍යතාවයක් තියෙනවනම් මම ධම්මදර්ණි මෑණියන්ට පැවරුමක් කරනවා මට පුද්ගලිකව හොරලියුමක හරි ගමන ලියනවා එහෙනම් දැන් හන්තුරට වෙල කියලා නම් ධම්මජීව සංසාරේ මේ ලියුම දෙන්නේ කියලා නැත්නම් ඊමේල් එකක් එවන්න මට මම බඩු ගෙනත් දෙන්නම් ඕන තැනකට ඩෙලිවර් කරන්න පුළුවන් තරකට මොකද මට හරිය ආසාවක් තියෙනවා මේ ඕගොල්ලෝ කැප වෙලා කරපු ඒ අබිනිෂ්ක්‍මණය මම දෝත් පුදු දීලා වඳිනවා මොකද මම දකින්නේ මට මේ කුණු හරපේ තේරෙන්නේ අවුරුදු 26 ගියාට පස්සේ මේ සතිය කියන එක කුණු හරපයක් නෙවෙයි සතිය අවුරුදු 36 ඉස්සලා එකෙක් බහැලා වැඩ කරනවා නම් මට ඕන තැනක ඉඳලා වැන්දෑයි මට තේරෙනවා මේ යක්ෂයා නම් පොඩි යක්ෂණියක් හරි කවන්නේ පොඩි එකෙක් නන්නේ ඒ කැපකිරීම ලේසි සෙල්ලමක් නෙවෙයි එතකොට බෑ. බෑ. එතකොට බෑ. එතකොට Tamanට ගෝපක සභාවක මේ සේවය අවශ්‍යයි. කවුරු හරි කියන්න ඕනේ. එහෙනම් කවුරුරි මුදල් දෙනවනම් ආවල් ආරම්භකයට ආවල් කැපකාරයට මිසක තියාගන්න ගත්තොත් පුද්ගලික පාවිච්චි දෙක අනිවාර්යයෙන්ම පටලවෙනවා. මම මුදල් එහෙම මම ප්‍රශ්නයක් විදිහට ඇහුවේ ඒක මේ පොදු ආරාමික ප්‍රශ්නේ මම නිකන් දැනගැනීම පිණිස ඇහුවේ. ඒක මට බලපන්නේ මම තනියෙන් කුටියක ඉන්නේ පින්නපාතෙන් යැපෙනවා. දැනට සත්‍ය පිළිබඳව ගැටලු මතුවලා නැහැ. මේ යන එන ගමන් භික්ෂු කූපන් වලින් කරගන්නේ ලැබෙන විදිහට. භික්ෂු කූපන් වලට යන්න දෙනවද ඔයගොල්ලන්ට? තියෙනවා සාමාන්‍යයෙන්. මං කියන්නේ ඔයගොල්ලෝ බාර ගන්නවද? බාර ගන්නවා සාමාන්‍යයෙන්. මොකද අරිදම සාංශ ගිහිල්ලා කියලා ඒ සත්වාස කොමසාරිස් මන්ද ලංගම කවුරු හරි ඉන්න එක්කෙනෙක් ලිපියක් දීලා තියෙනවා. මේ කොන්දොස්තලේම අවසාව මේ කැපෙන වචන කතා කරද්දී මේ ලියුම පෙන්වන්නේ කියන. එහෙම දැනට නෑ ස්වාමීන් වහන්සේ එහෙම අපි දැන් මම දැන් පාවිච්චි කරනවා. ඒක ලොකු දෙයක්. මොකද අපේ සංඝයාසල දෙනමක් විතර අර්ධ සුඛෝභෝගී බස් කියලා මගදී බස්සලා තිබුණා. ওই කූපන් ගන්න බෑ. මේව සුඛෝභෝගී මේ අර්ධ සුඛෝභෝගී කියලා මගදී ඒ සංඝයා ඇදලා දාලා. එළියට. CTV බස් වල විතරයි පුළුවන් තමයි. CTV තමයි. CTV තියෙන අර්ධ සුඛෝභෝගී කියලා එකක්. අපිට දැනට එහෙම ප්‍රශ්නකට මැදි උනේ නැහැ ස්වාමීන් වහන්සේ අපි දැනට ඊට පස්සේ ඔයගේ පෙසන් තුනක් ගියා තුනේම ලියුමයි ළඟ ඇති එහෙන් ලියුමක් ගාස්වම් කරගන්නවා අපේ බැරිකම කියලා අපිට මේ කවුරු හරි ටිකට් අරන් දෙනවා අපේ කූපන් එකෙන් යන්නේ එම් දුන විසිකල දාන අපිට ඕනේ ඔය කූපන් කියලා මේ නිකන් හිඟන්නුන්ට වගේ සලකනවා සංඝයාට මම හිතනවා මෑනියුරන්ට ඊට වැඩිය අව탁සිරු කරලා කතා කරන්න ඇති එහෙම තියෙනවනම් සාමූහික ප්‍රයත්නයක් ගනිමු අපි දැනට එහෙම මතුවෙලා නැහැ සමහරවිට සමහර වෙලාවට අපිට මේ කැමැත්තෙන් ඒගොල්ලෝ අපෙන් අපේ ටිකට් එක ගන්න නැතුව මිලිටර් කරගෙන යන අවස්ථාවක් වෙන දැනට එහෙම ගැටලුවක් මතුවෙලා නැහැ මම මේ ප්‍රශ්නේ ඇහුවේ කියන්නේ මේ අවදානම අස්තිරභාවයේ ඉදිරියට පෙනි පෙනි නමුත් අපි මේක රැකගෙන යනවා යන්න ඕනේ යන්න අවදානම ජීදි තමයි වැඩි ලස්සන අවදානම පෙනපෙන යන නිසා ඉතුනේ ජොලි ගඟක් බුල හරි එනකොට ගල් වල වැදි වැදි දියලි වැටෙනකොට ලස්සන බලන්න මුලට යනවා මේ ගඟ මොයේ කටේදී කවුද බලන්නේ යන්නේ ගඟ ලස්සනට ගන්න කවුද බලන්නේ ගල් වල හැප්පි හැපි දියලි වැටි වැටි යනකොට ගඟ මුල තමයි බලන්න මිනිස් යන්නේ ඒක ලස්සන මෙන්න මේව කවියක් තියෙනවා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන සීවිලට ලොකු බස් එක ගාලා තිබුණා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් මොකද සයිඩ් එකෙන් බලනකොට බස් කාරයත් තද වෙලානේ බලන්නේ ඩ්‍රයිවර් සයිඩ් කන්නඩි බස් එකෙන් මෙහාට දාලා යන්න දෙන්නේ නැතිකොට ඒකේ ගහලා තියෙනවා පිටිපස්සේ මම ඩ්‍රයිවර්ට කියන්නේ මම ඉස්සරහා සීට් එක යනකොට දැක්ක වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන දුෂ්කරතාවය තියෙනවා වැනි ඒක නම් මම මට පුළුවන් නම් මම ඔකට ටෝට් වැඩි දුෂ්කරතාව දෙනවා මම හරි සතුටුයි. මේවා කාගෙන යන එකනේ තියෙන්නේ. එච්චරයි. ඔව්ව ඔව්ව නෙමෙයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය මම පරයන්ක භාවනාවට ගියාම බෙල්ලේ උඩ කොටස පුරාම පොඩි පොඩි කූඹි යනවා වගේ බෙල්ලෙන් උඩ දඟලනවා. එම වේලාවේ සිට භාවනා කරන්න අපහසුයි. සක්මන් භාවනාවේදී නැත. කොහොමද? නෑ මේක ඇත්තටම ඉස්සල පටන් ගන්නකොට කාටත් අහේනියක් අකරතැබ්බයක් මොකද වෙන්නේ කියලා. ඉතින් සමහරට පිහිනවා. බලනකොට නෑ. මේකෙන් පේන්න තියෙන්නේ අපි කයට කොච්චර ගැචිද කියලා. මැස්සෙක් යනවා දකින්න නැතුව නිවන් දන්නයි හදන්නේ. කූඹියෙක්වත් ඇඟේ යන්න බෑ හැබැයි නිවන් යන්න ඕන. හරිනම් මේ කියන්නේ ඇසිස් මස්ලේ දන් දීලා හරි නිවන් යන්න කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කල්පනා කරන්න මේ කයකට තියෙන ආසාව ජීවිතේට තියෙන ආසාව. ඒක මේ මේ පුද්ගලයාගේ මතු පිට හිතේ නෙවෙයි තියෙන්නේ. යටි හිතේ තියෙන ඒ නිසා ඒක බීතිකා කියලා මේකට කියන්නේ. මේකට කියන්නේ අලුත් දේවල් වලට තියෙන බය. Neuro neophobia. නැත්තම් විවේකයට තියෙන බය. නැත්තම් නිවනට තියෙන බය. ඔච්චරයි අපි නිවන් දක්කන්න බැරි ඔච්චරයි මොකද ඒ තරම් මේ කයට මැස්සෙක් වහන්න බෑ වැඩෙන්න බෑ හෙල්ලෙන්න බෑ මේක ලස්සනට තියාන නිවනට යන්න මේ ඉන්ටර්කූලර් බස් එක්ක කාපට් දාපු පාරක තමයි නිවන් යන්න බලාපොරොත්තු තියෙන්නේ. යන්න පුළුවන් නම් හොඳයි. ඒක හරියන්නේ මේක පුදන්න බලන්න යන්න ඉඳ ගන්නකොට වන්දලා සීලය ආවර්ජනය කළා මගේ මේ කයත් මේ ජීවිතයත් බුද්ධ ධම්ම සංගයේ තියෙන ත්‍රිවිධත්න පූජා වේවා මේක තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා වාඩි වෙනවා ඉවර තෙලෙන් බැද්දත් කොබෙయ్యා කිරෙන් බැද්දත් කොබෙయ్యා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙయ్యා වල කොබෙయ్యා බෙල්ල උඩ නෙවෙයි යටට කූඹි ගියත් පණුව ගැව්වත් ඒකෝ කෑම නොකරන. නැගිටලා බලනකොට gediya පිටින්ම තියෙන බෝරු. මේ බය කරන්නේ නිකන් හුඹස් බය තියෙන. ඉතින් ඕකට බය වෙලා බෑ කරකට යනවා. ඒ නිසා gediya පිටින්ම පුදලා පටන් ගන්නවා. අපි ලොකු සංසි කියලාම තියෙන්නේ කාය ජීවිත නිර්පේක්ෂව ත්‍රිවිධරත් වෙන කාය පූජා කරන්න. ඒකල නලියන වෙලාවේ අදිෂ්ඨාන කරන මම මේ බුද්ධ ධර්මයේ ධම්බුද්ධ ධම්ම සංගල ත්‍රිවිධරත් වෙන පූජා කරලා මයි කායි තියෙන ඕන දැක් වෙච්චායි. පුදුම දාත්ම ශක්තියක් එන්න පටන් ගන්නවා. අන්තිකේ ජයගත්තට පස්සේ හිතනවා අනේ මේ වගේ තැන්වල අපි හිර වෙලා සංසාරේ කොච්චර ආත්ම ගාන බුදුරු දකින්න නැද්ද? භාවනා කළ මේ පුංචි දෙයකට ඉදිරියට යන්න බැරි හිර වෙන්නේ නැද්ද? අදවත් අඩු ගන්න මේ සැරේවත් අඩු ගන්න. කඩාගෙන යන්න ඕනේ කියලා ගියාම ලකු සතුටක් ඇති වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අංක 1 පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස දෙක බැලීමේදී පළමුව දැනුනේ නාසිකාග්‍රයටයි. සමහර වෙලාවට නාසිකාග්‍රයට නොදැනී යයි. දැන්නේ වඩාත් දැනෙන්නේ පපුවටයි. මෙහිදී පපුවේ දැවිල්ලක් ඇතිවේ. එසේ ඇතිවන්නේ කුමක් නිසාදයි පහදා දුන මැනවි. අංක දෙක නෑ ඒකෙදි කියන්න තියෙන්නේ එහෙම අපෙන තන මාරු වුණාට සතිය කැඩෙනවද? පපුවේ හුස්ම නැතුව දැවිලි තැවිලි මාතු වුණාට සතිය කැඩෙනවද? ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ සතිය කියන එක තැනකට බැඳිච්ච එකක්ද ධාතුකට බැඳිච්ච එකක්ද නැත්නම් කොයි දෙයක් වෙනස් වීම හරහා සතිය පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් මේ විදිහට එක එක අභියෝගතා පරීක්ෂණ දෙනවා. එන හැම එකෙදීම ඇයි මට මෙහෙම කරන්නේ මෙහෙම එහෙම තර්ක කරන්න හදන මනුස්සයට ඉදිරි විභාගේ සමත් වෙන්න හම්බ වෙන්නේ. තන මාරුණාට අරමුණු නැති වුණාට එහෙම නැත්නම් දැවිලි තැවිලිපත් වුණාට ඒව තියේදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් ඉස්සලා දවසනම් බෑ. බය වෙනවා. සබකෝලෙක. නමුත් කරගෙන කරගෙන යනකොට ඒ කොයි එක තිබුණත් Tamanට මේ සතිය පවත්වන්න පුළුවන්කට තියෙන හෙට එන මෙතත් වැඩි බරපතල අහේනිදීදී සතිය පවත්වන්න බැරිද කියනොත් ඒක තමයි දියුණුව කියන්නේ. විවිධ බාධක නැත්නම් ලොකු සංසීන කාලේ කිව්වේ විෂම ලෝකේ සමහිත පැවැත්වීම තමයි යෝගාවචරය කියන්නේ. සම ලෝකේ සමහිත පවත්තන එක මහ ලොකු දෙයක් නෙවෙයි. විෂම ලෝකේ සමහිත පවත්තන නිසා හොඳ අභියෝග ටිකක් එනවා. මේක වැඩි වෙයි ඉස්සරහට. ඒවා කාගෙන කාගෙන යනකොට Tamanටම තේරෙයි මේ උස්වීම ආර්ය භාවයටපත් වීම දියුණු වීම සිද්ධ වෙනවා කියන්නේ. අංක දෙක පරයන්ක භාවනාවේදී පොළොවට හැපෙන තැන්වල වේදනාව ඇති වුණත් ඒට සිත යොමු කරන්නේ නැතිව ආස්වාස ප්‍රස්වාස දෙකේ සිහිය තබාගෙන ඇය භාගයක් පමණ භාවනා කළ හැකිය. එහෙත් නැවත පොළොවට හැපෙන තැන්වල වේදනාව ඇති වෙයි. ඉන්පසු එය දරාගෙන ටික වේලාවක් සිටිය හැකියි. තද වේදනාව ඇති වූ විට ඉරියව් වෙනස් කිරීම සිදුවේ. මෙහිදී යට වුණු පාදයේ හිරිවැටි ඇත. ටික වේලාවකින් හිරිවැටීම නැවතී ස්වභාවික තත්ත්වයට පත්වන්නේය. වේදනාව නැති වෙන ආකාරයේ පහදා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් පොලිසි මැරිච්ච ගමන් ටක් ගන්න තියෙනවා. ආ ඒක අද්දුටුව ප්‍රත්‍යක්ෂ. ඉන්න කන්න වේදන නැත්තන නෑ. මේ අපි ඉන්නේ වේදනා සාගරයේ අඩියේ. ෂුවර් ඒක මම හරියටම හරියන දේ ඒ කියන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකයි තියෙන්නේ දීපු ගමන් වේදන ටක් ගන්න අතර එහෙම නැත්නම් ඉරි වැටෙන්න ගහපු ගමන් ටක් ගන්න අතර හරි ලේසියකට වේදනානුපස්සනා කරන්න ඕනේ නැහැ උගදෙනේ කෝක තමයි කරන්නේ වේදනාව වෙනකොට ඔය නිදි බේත් පිටි 15ක් විතරන එක පරි ගහලා එහෙනම් පොල් ඩොට් ටික කරන් බීලා පුළුවන් ඒ ටිකක් වැඩි වෙනවා වේදනාව ඊට පස්සේ ඉවරයි මේ සරල ක්‍රම තියෙදි මොකටද මේ වේදනාවට වසනා කර කර වද විඳින්නේ? හරි ලේසි අර. අපිට තියෙන්නේ වේදනාව හරහා දකින්න මිසක නැති කරන්න නෙවෙයි. වේදනාව විනිවිද දකින්න ඕනේ වේදනාව නැතු කරන්න බෑනේ. නිෂ වේදනාවට වරෙන් කියන්නේ. වරෙන් කියලා බලාගෙන ඉන්නවා මේක. ඔය යකා ඔය කියන තරම්ම කළු පාට තියලා හොඳට බලන්න ඔය යකා ඔච්චර කළු පාට නැහැ. හොඳට බලන්න. නැති කරන්න ගියොත් වනස්හිත විල්ලක්. මේකට කියන්නේ ව්‍යාපාද හිතවිලි කියලා. අපි ළඟ තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා සංකප්පේ තියෙන අව්‍යාපාද හිතවිල්ල මිස ව්‍යාපාද හිතවිලාවත් වේදනාවට වෛද්‍ය විද්‍යාවට මොකද වෙලා තියෙන්නේ කියලා දන්නවද? වෛද්‍ය විද්‍යාව විස බීජ නැසනවා කියන අදහස ගත්ත දාසිලා වෛද්‍ය විද්‍යාව නැසෙනවා. මොඛානසලවත් තව කෙනෙකුට සතුටු වෙන්න බෑ. මුන්නම විජින්වත් කාට හරි වනස්සිතවිලක් આવත් ඒ හිතවිලාක් මින වනසන. අපි ලොකු සංසින්න කාලේ කියනවා ඔය මේ මාක්ස්වාදී කට්ටිය නැත්තම් මේ අරය භංග වේවා අරය භංග වේවා කියලා අතපය දිගරන යන්නේ කියන එක තමයිලු භංග වෙන්නේ. භංග වෙනවා කියන අදහස හුනියමක්. මම මේ කාට හරි කිව්වොත් භංග වේවා කියලා එයා භංග වෙන්නේ ඉස්සෙල්ලා මගේ හිත භංග වෙලානේ එයාට භංග යන්නේ. වචන එකටවත් එපා. වේදනාව නෙවෙයි හතුරෙකුටවත් ඕනේ නෑ. ඒ හිතන හිතවිල්ලම Taman දවනවා. ඒ නිසා වේදනාවට විරුද්ධ භාවයයි මේකේ පේන තියෙන්නේ කර්මා කරලා ඒක භාවනාවට තියෙන විශාල බාධාවක් කියලා තේරුම් අරගන්න. අපිට තියෙන වේදනාව හරහා බලනවා මිසක් අයින් කරන්නවක්වත්. දැන් එතකොට ඔය ඔය වේදනාව කියන වචනේ සුඛය කියලා දැම්මොත් එන්නේ. සුඛ වේදනාව අයින් කරන්න හැටි මං කියලා දුන්නොත් එන්නේ. ඒක හරි ගියොත් එන්නේ මල මගුලක් වෙනවා. වේදනාව හැප්ප තියෙන જાතියක් තියෙනවා දුක කියලා જાතියක් තියෙනවා අදුක්ක මේ ලියන්නේ නම් අද දුක් වේදනාව ගැන හිතාගෙන ලියන්නේ. ඒත් වේදනාව කියන වචනේ මතක තියාගන්න වේදනා තුනකට පොදු වචනයක්. දැන් මම කියලා දුන්නොත් එම් හරියට මේ ස්වාමීන් වහන්සේ මට දුක් සුඛ වේදනාව අයින් කරන්න හැටි මොකටද කියලා දුන්නේ කියලා ඇහුවොත් එම් එනිසා එකක්වත් අයින් කරන්න එපා. මම තියෙන සත්‍ය අවබෝධ කරගන්න විනිවිද දකින්න එකයි විපස්සනා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටියේදී කෙලෙස් සිතුවිලි පැන නැගීම අඩු කරගන්නේ නම් ඔසවනවා තබනවා යන්න නොසිතුවාට කමක් නැද්ද? එසේ කිරීම වරදක්දයි පහදා දුන මැනවි. වැරදි අදහසක් නම් සමාවව මැනෙමු. දැන් කෙලෙස් සිතවිලි අඩු කරනවා වෙනුවට සතිය මතු කරනවා කියන එක ගන්න. කෙලෙසිට නැති වෙනවා නාස්තික පැත්තේ යන්නේ. සතිය ඇති කරනවා කියන එකයි. සතිය ඇති වෙලා තියෙනවා නම් මෙන්න නොකරට කමන්නේ. සතිය ඇති කර ගැනීමටයි හිත පිට යාම නැතර කරන්න මෙනෙහි කිරීම කරන්නේ. ඒ නිසා අපි සතිය වර්ධනය වෙනවා කියන පැත්තට ගත්තොත් ඒ නිවැරදි කිරීම විතරයි මට කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හිත ආනාපාන අරමුණේ සිහියෙන් පිහිටුවා ඉන්නා විට දෙපා වල ඉවසිය නොහැකි වේදනාවක් දැනුණා. එවිට ඒ වේදනාවෙන අය කැඩිලා බිඳිලා ගියත් ආනාපාන අරමුණ අතහරින්නේ නැහැ කියා වීර්ය උපදවා අරමුණේම හිත පිහිටවා ඉන්න විට වේදනා නොදැනී කය නැතිසේ දැනුණා. ඊට පසු අරමුණේ තිබුණ හිත ඉහළක නැවතුණා. එහෙත් ආනාපාන අරමුණේම හිත තිබුණා. පසුව ආනාපානය තුලින් හිත ගැලවිලා යන්න උත්සාහ කරන විට හිතට සිතුවිල්ල ආනාපාන සති අරමුණ අතහැරියොත් හිතට මොකද්ද වෙන්නේ කියලා භයක් දැනුණා. මේ පහදා දෙන්න ආනාපානය අතහැරලා හිත හිස්සුනොත් ඒ හිත කුමන ස්වභාවයක්ද පහදා දෙනමින් ගෞරවයෙන් මතක් කිරීම. මේ ලෝකයේ මේ ලෝකයේ සියල්ල හිස් බව නිතර හිතට දැනේ. ධර්ම දේශනාවේදී මතක් කරා ආනාපාන කියන්නේ දුකක් ආනාපාන කියන්නේ කියන්නේ වේදන අනිත්‍යක් නිසා ආනාපාන නැතුණා කියලා කියන්නේ දුක නැතිවීම අනිත්‍ය නැතිවීම නිසා මේ ලෝකේ තියෙන තාක් තියෙන දුක් උපදින තාක් උපදින දුක් නැති වෙන තාක් නැති වෙන දුක් ඉතින් ඒව නැති වෙනවා කියලා කියන්නේ දුක නැති වෙනවා ආනාපාන නැතුණයි කියලා කියන්නේ දුක නැතිවීම නමුත් ඔයගොල්ලෝ අහලා තියෙනවද තුවාලයක් පෙන්ලා හම්බ කරගෙන කන හිඟන්න තුවාලේ තනිපෙච්චම කනකට වෙනවා කියලා කුෂ්ඨ රෝගයක් පෙන්නාගෙන ඒකෙන් හම්බ කරන කණ එකාද කවුරු හරි කිව්වොත් අයියෝ හරි කරදරයිනේ එන්නකෝ යන්න කියලා නාවල තුර කුෂ්ඨ රෝග ආරම්භ කරොත් මේක සාප කරන තමුසේ මට හම්බ කරන කණ තිබුණ තුවාලෙත් නැති කිරුවයි. ඒ වගේ අපිට වෙලා තියෙන දැන් ආනාපානයේ කුෂ්ඨ රෝගයක් බව දන්නේ නැතුව මේ අපි දිගට ආනාපානේ පවත්වන්න හදනවා. ආනාපාන කියන්නේ කුෂ්ඨ රෝගයක්. ආනාපාන කියන්නේ ලෙඩක්. ආනාපාන ගෙවුනට පස්සේ තමයි යොන්න නිවන් පාර පෑදෙන්නේ. ඒකට අපි ආනාපානේ දඩමීම කරගන්න. නමුත් ආනාපානේ කියන්නේ gaduwak, ledak, දුකක්, සංස්කාරයක්, සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්ච. ආනපන කියන්නේ සංස්කාරය. ඒ නිසා ආනපන නැති වුණාට පස්සේ අනේ යන්දන් නාකියත් මරනවා, ඇඳත් අහක වුණයි කියලා සතුට වෙන එකයි තියෙන්නේ. හැබැයි සත්පුරුෂයෙකුට ඇර කාටවත් ඒක හිතෙන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ අනේ මේ ගපාරට යන්න ඉඩ දීපු ආනපානෙත් දැන් නැති වුණා කියලා දැන් අයියෙන් හුස්ම ගන්නවා. අදින්න පටන් ගන්නවා. මොකද මේ නැති වෙච්ච ආනාපානේ ස්වභාව ලක්ෂණ බලන්න. ඉතින් બોලේ මොකද කරන්නේ? කොච්චරක් මේක සුද්ධ කර කර කියලා දෙන්න වෙයිද? ඒ වුණාට මේවට තරහ ගන්න අරකයි. නැවත නැවතත් කියලා දෙන්න ඕනේ. මොකද අපි ළඟ තියෙන වැරදි මත ඒ වගේ කිලෝරක්ම නැහැ. මේ අතරමැද අවස්ථාවේදී මේ සුද්ධ මේක දඩමීම කරන අපි මේක විවරණය කරන්න ඕනේ. කරනකොට කරනකොට හිත සමාලාවට හරි පැත්තට කරගන්න. පූජනීය වූ වන්දනීය වූ ස්වාමින් වහන්සේ දැනට 93 වර්ෂයේදී මා භාවනාවේ සිටියේදී මට ආනාපාන සතිය කරන විටදී සමා වෙන්න මම ආනාපාන සතිය කරන විටදී පිළිකුලක් වැඩුවා. එවිට මගේ ශරීරයේ නැතිවන ස්වභාවය දැනුණා. ඒ දැනුනේ කය පිම්බීමකටපත් වෙලා අඳුරක් වගේ ස්වභාවයක් වෙන විට සමා වෙන අඳුරක් වගේ ස්වභාවයක් වේගන එන විට මම භය වුණා. එවිටම කයේ පණ නැති වුණා. ඊට පසු මම S2 ඇරලා බැලුවාම එවිට මගේ S2 ඇටක් S2ට ඇටකටු පෙනෙන්නට වුණා. මම ආසිහියෙන් වගේ මට පිස්සු හැදීගෙන එනවාද කියා ඒ මොහොතේ පටන් භාවනා කරන්න මම කැමතියි. භාවනා නොකර ඉන්නත් බෑ. මගේ රූපේ මට පෙනෙන්න ගත්තා. hina වෙලා මා දිහා බලාගෙන හිටියා. මේ සිදුවීම කරුණාවෙන් පහදා දෙනමින් නිල්ලා සිටිමි. මේ බොරුවක් නෙවෙයි මේ සත්‍ය සිද්ධියක්ද. නේද මේකෙන් තමයි පශ්චාත්තාප වෙලා පසුබෑව නම් නරකක්. මේ තියෙද්දි ඉදිරියට කරගෙන ගියා නම් පෞරුෂත්වය. ඒක Tamanට ඇති වෙලා තියෙන ආකල්පය මේකේ ලියලා නැහැ. මම මේ වගේ කරදර වුණා, මේකේ බය වුණා, මේ වගේ මට විලිසන්න පටන් ගත්තා. ඒටි ඒටිත් මම ඉදිරියට යනවනම් ඒකට සාදු කියනවා. ඒ නිසා වැඩ බහා තබලා මේ කාමභෝගී පැත්තට ගියා නම් ඉතින් පාඩු. ඉතින් පරාදයි. ඉතින් හිතෙන්නේ භාවනා කරන්න ආපු කෙනෙක් නෙමෙයි යන්නේ. ඉතින් ඒකේදී භාවනා කරනවනම් හැම කෙනෙක්ගේම භාවනා ජීවිතය ඔහොම තමයි කකටලු කඩයිම් හරහා තමයි යන්නේ. ඒකේදී වැටෙන්නේ නැතුව යන මිනිහට තමයි අපි යෝගාවචරය කියන්නේ. ඒක මේ ලාභයකට සත්කාරයකට සම්මානයකට සලියකකට කරන දෙයක් නෙමෙයි. ධර්මයේ වෙනුවෙන් කරන්නේ ඒක වටිනවා. මේ මොකද්ද කියලා කියන්න බෑ ඇතිවෙච්ච ආකල්පය මත තමයි කියන්න තියෙන කාරණාවේ අන්තර්ගතය වෙනස් වෙන්නේ. මේක මම හිතනවා මේකේ පැටිච්ච නැති කෙනෙක් කතා කරන්න කියලා. ඒක හොඳයි කියලා කියයි. ගරු ස්වාමීන් වහන්සේ මා කලින් කමඨහන් ලබාගෙන තිබේ. කමඨහන ආනාපාන සතියයි. ශරීරය තුලට සිත ඇතුල් වීම වාඩි වෙන විටම සිදුවේ. ඒ මුලින් ගොරෝසුවට දැනුණද දැන් ඉතා සියුම් ලෙස දැනේ. සතියද සිත සමග පවතී. පැය දෙකක් තුනක් පමණ සමාධියක් සමාධියේ සිටී. කලින් මෙසේ භාවනා කරන විට දින තුනක් පමණ මුළු ශරීරයේ පුරා පැතිරෙන ප්‍රීතියක් ඇතිවිය. දැන් මේ ක්‍රමයෙන් අඩු වී ගොස් හිතට සැහැල්ලුවක් හා වීරයක් දැනේ. මෙහි ඇත්තේ සතර මහා ධාතුවක් හා මගේ කියා දෙයක් නැති බව වැටහුණේ. ඒ නිසා ශරීරය ගැන කලකිරීම හා එයින් මිදීමට වීරිය වැඩි විය. මෙහි අඩුපාඩුවක් ඇතනම් පෙන්වා දෙන්න තවදුරටත් හිතට වීරිය ඇතිවීමට උපදෙස් ලබා දෙන්න. නේ ඒතර මේ හිතට කලින් කලින් නම් උපදෙස් වීර්ය ලබා ගන්න ක්‍රම ඕනේ. පහු වෙන පහු වෙනකොට දුවන වාහනේ යද්දිම කාර් එක බැටරිය charge වෙනවනේ. නතර කරලා තියෙන බැටරිය එන්න එන්න එන්න බහිනවා. දුවන වාහනේ ඩයිනමෝ එකේ රත් වෙනවා. ඩයිනමෝ එකේ charge වෙනවා. ඒ වගේ තමයි අන්තිමට යනකොට එතන එතන උපේනවා. ඒ නිසා ආත්මම ණයට ගන්න ඕනෙත් නැහැ, කරදර වෙන්නෙත් නැහැ, බැටරි ඩයිනමික වැඩ කරේ නැත්නම් විතරක් අප්සෙට් යනවා නැත්නම් දුවනවා. ඒ නිසා ඉස්සරහට යනකොට තමයි ස්වාධීන වෙනවා. තමයි දන්නවා Tamanට ඕන වීර්ය ලැබෙනවා. මේ යන ක්‍රමය හොඳයි වගේ තමයි පේන්නේ තියෙන්නේ. ඒකිට ප්‍රශ්නේ එපමණයි සර්. අම්මෝ ඇති. මම හිතුවා තවත් 60ක් විතර තියෙයි කියලා. මෙතන ඉන්නව එක්කන දෙක තුන ලියලා වගේ මට පේන්නේ. දැන් ඉතින් අහන්න ඕනේ නැහැ තව ප්‍රශ්න තියෙනවද කියලා නේ. ඇහුවොත් එහෙම තවත් කියයි. ඒ නිසා මම මෙතනදීම නිෂේධ බලය පාවිච්චි කරලා කියනවා අපි පැය දෙකක්. එතනින් අපි දෙවෙනි පොදු කමටහන් පොදු කමටහන් සුද්ධ කිරීම දක්වන සහයකට මම ඔක්කොටම පිංචිත් දෙනවා. මොකද හුඟ දෙනේ චරිචුරු ගන්න ඕම් බෑ පුද්ගලිකව කතා කරන්න ඕනේ කියලා. පුද්ගලික කතා කරන වැඩි කොච්චර කරුණු එළි වෙනවද කියලා බලන්න. මේ වගේ යන ගමනකදී. පුද්ගලිකත්වයට පොඩි පොඩි හානි වෙනවා ඇති. මොකද මං ඇද ඇද ගහනවනේ සමහරලාට ඒක ඉතින් මගේ හැටි අප්පා. ඔක ගණන් ගන්න එපා. ඒ නිසා කරුණාකරලා මේකට දාන්න කොයි එකවත් අහ කියන්නේ ඒකට දක්වන සහයෝගයට මම ගරු කරනවා. කෙසේ නමුත් අපේ ධර්ම සාකච්ඡා ධර්ම මොකද්ද කියන්නේ? පොදු කමඨාන් සුද්ධ කිරීමේ අද දවසේ වැඩ පිළිවෙල මෙතනින් සමාප්ත කරනවා. සීල දනාටම තෙරුවන් සරණයි.